මේ මෛත්‍රී භාවනාවේ නිවන් දකින ආකාරයෙන් ඔය ක්‍රමයට තේරුම් ගන්න ඕනේ. මේ තවත් එකක් තියෙනවා දැන් මේකත් මේ ලෞකික කතාවක්. මේ වසරකට වරක්වත් ගෙවල් වල බහිරෝ පූජාවක්. පවත්වන්න ඕනේ කියලා ඉතින් ඉතින් මේව සමහර අයගේ මතයක් තියෙනවා. ඒක මොකද්ද කියලා ඉතින් අහන සත්‍යයක් තියෙනවා. මේ පැවැත්ම තුල තියෙන දේවල් වලදී පැවැත්මේ ඇතිවෙනා වූ කරදරවලදී පැවැත්මට අවශ්‍ය ප්‍රතිකර්ම ක්‍රමය එකක්. පැවැත්මම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දකරපු කෙනා යථාබෝධිය ලබාගෙන නිවන් ආපෙට පැවැත්මම කෙලවර කරන්න බලන එක තව එකක්. මේ ක්‍රම දෙක. දැන් මේක මේ පැවැත්මේ සැනසුම හොයන එකක් නෙමෙයි තියෙන්නේ. මේ ලෞකික ධර්මයක් ගැන මේ කියවෙන්නේ. මේ ලෞකික ධර්ම නෑ කියලා දෙයක්. මොන මොන ඒවාන් හරි මේ ලෞකිකත්වය කියලා කියන්නේ මේ යම් කිසි දෙයකට මේ බහිරව කියන වචනේ තේරුම් ගන්න ඕනේ. මේ මේ බ කියන මේ බිහිවීමට හිර වෙලා වාසය කරන්නේ කවුද? බහිරවේ. බහ කියන වචනේ පෙන්නන්නේ බිහිවීම භවය. භවයට හිර වෙච්ච අයට කියනවා බහිරව. මේ භවයට හිර වෙච්ච අය තමයි දීපොර දාලා යන්න බැරි, ඉරකරන් දාලා යන්න බැරි, ගේදොර දාලා යන්න බැරි, ඒව අල්ලගෙන ඉන්නේ භවයට හිර වෙලා ඉන්නේ හින්දා. භවයට හිර වෙච්ච එකෙක් හැටියට උපදිනහම ඒකට කියනවා බහිරවේ කියලා උපන්නා කියලා. දැන් ඒක මොකද කරන්නේ? ඒක හරි වටිනා දෙයක් කියලා ගේ දොරක හරි වටිනවා, ඉඩකඩම් හරි වටිනවා, මේවා වස්තු වටිනා, මේවා අපේ, මේවා අපි රකින්න ඕනේ, මේවා අපේ ඒවා. ওই හැඟීමෙන් තමයි ඉන්නේ. අපි තමයි මේවට අධිපති. අපි තමයි මේවා රැකගන්නේ. ඔතන තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් පැවැත්ම ඕන කෙනා පැවැත්මේ ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. උන්ට දොළ විදේන දිහාට බේරෙන්න එක. තමන්ගේ කරගෙන ගන්න. ඉතින් පැවැත්මක් නම් ඕන කරන්නේ පැවැත්මට ඕන කෙනා පැවැත්මෙන් එහාට යන ධර්මයේ දැකේ නැත්නම්. අර මොට වෙච්ච ලෞකිකකමේ බැඳිලා හැදිලා. ඉතින් පැවැත්මට මේ ආවල්නේ උන්ට කතා දැලා ජීවත් වෙන එකයි තියෙන්නේ. එහෙම ඕන කෙනෙක් ඉන්නම් පූජාතියදී ඉන්න ඕන. ඔව් බාහිර මේ පොළ මේ බිහිවීමට හිර වෙලා තව තවත් සසර ගමනේ යන්න ඕන එකෙක් ඉන්නවා නම් පුතත් ජන මොට්ටේක ඉන්නවා නම්. ඒකට ඒක හොඳයි. වෙන මොකක් කියන්නේ. උන්ට ඕන නම් උන් අවුරුද්දක් ගානේ තියා මාහය ගානේ තියා කතා කමන්නේ. එහෙනම් අපි ඊළඟ අපේ සාකච්ඡා ඊළඟට ගමු දවල් දාන මාන පූජාවලින් පසු නතුල් ලෝකාග්‍රෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර කළ මහා සංඝරත්නයේ මහා ගුණරුයි නිර්මිත වැඩ සිඳිනවා සමාන ගෞරව සිත් ඇති කරගෙන ඒ අග්‍රමහා පූජෝපහාරාදී තියලා දාන මාන පූජාවලින් පස්සේ අපි ඉදිරි සාකච්ඡා ආරම්භ කරමු සෑම දිනකට යහපතක් වේවා लग रही පූජාවට මේ සඳහා කියලා දෙන්නේ. ඒ පූජාව වඩමාගෙන අද අපිට දවල් අරුවේ ප්‍රශ්න කීපයක් තව තියෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධ විග්‍රහයේදී නාම හඳුන්වා ඇත්තේ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්ි. ඒත් පටිච්චසමුපාද විග්‍රහයේදී ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර වශයෙන් හඳුන්වා ඇත. මේක අහනවා මෙහෙම දෙපොලක දෙවි විදිහක් මොකද කියන්නේ? දැන් පංචස්කන්ධ විග්‍රහ කරනකොට පංචස්කන්ධ විග්‍රහයේදී පෙන්වන්නේ සත්‍යය යනු කවරෙද්ද කියන කාරණයට උත්තරයක්. සත්‍යය කියන්නේ මොන මොනවා එකතු වෙලා හැදිච්ච යම් සම්පින්දනයක්ද? ඒ වෙලාවේදී පෙන්වන දෙයක් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේ සම්පින්ඩණයක සත්‍යය කියනවා කියන එක. එතකොට පටිච්ච සමුප්පාද විග්‍රහයේදී පෙන්වන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න වැඩපිළිවෙල. සත්‍ය වශයෙන් පෙන්වනකොට කුසල මූල සංකාරයෙන් හටගත් ඒවායි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් ඒවායි ආදී සියල්ලමත් එකතු වෙනවා ඒකට. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හටගන්න වැඩපිළිවෙල එකක් තියෙනවා. එතකොට අවිද්‍යාව මුල් කරගෙන හට ගන්නවා කුසල මූලයෙන් කියන්නේ අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් හටගන්නේ. ඒවට කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාරන්න මේ කුසල මූල පත්‍ය සංකාරා. සත්‍යයේ සැරිසරාගෙනට මේ දෙකේ මත වෙනවා. ඒ කුසල මූල පත්‍ය සංඛාරා කියන එකේ තියෙනවා ආර්ය ධර්මය අනුගමනය කිරීමේ කුසල මූල පත්‍ය සංඛාරා කියලා කොටසක්. ඒලාදී ආර්ය ධර්මය අනුගමනය කරන්න පටන් ගන්න තරපටනොත් අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරනොත් ඒ අරිහත්ත්වයටපත් වෙනකම් මේ සත්ව කියන අවස්ථාවේ ඉන්නවා. සත්ව කියන අවස්ථාවේදී සියල්ලම කැටි කරගුවාම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සම්පින්ඩණයට ගන්නෙ. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නව කොටස කියන එක ඒක විශේෂයක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න ස්පර්ශ වේදනා ආදී වශයෙන් පෙන්වන්නේ ස්පර්ශ චෛතසිකේ වේදනා චෛතසිකේ සම්බන්ධ කොටස නෙමෙයි. දැන් හත්යේ හැටියට පංචස්කන්ධය හඳුනනකොට චෛතසිකේ පටන් ගෙන හරියත් සියල්ලම සම්බන්ධයි. ස්පර්ශ චෛතසිකේ වේදනා චෛතසිකේ ਸਰවචිත සාධාරණ චෛතසික. සත්වයා කියනවා ਸਰවචිත සාධාරණ චෛතසික වලින් සම්පූර්ණයි. ඒ වෙනුත් යුක්තයි හැම හිතකම වේදෙනවා. ඒ ඒ වේදන ස්පර්ශයයි වේදනාවයි සංඥා මේ එතකොට ආදි වශයෙන් ගන්න ඒවා එක ක්‍රමයක්. සියල්ලම සංඥා යාලය. ඔව් එතකොට ඒ කියන්නේ ස්පර්ශ වේදනා කියන එකයිදී අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශත් ඒකේ තියෙනවා. විපාක ස්පර්ශත් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාරවල වේදනාවක් තියෙනවා විපාක වේදනාවක් තියෙනවා. ඒ විපාක සහ සංකාර කියන මේ දෙකේම එකතු වෙ සම්පින්දනේ තමයි සත්‍ය අපෙන්නනට පෙන්වන්න ඕනේ. විපාකස්කන්ධය වෙනමයි සංකාරස්කන්ධය වෙනමයි පෙන්වන්න බෑ. පටිච්චසමුප්පාදයේදී පෙන්වන්නේ සංකාරස්කන්ධය පිළිබඳ විවරණයක්. විපාකස්කන්ධය ගැන නෙමෙයි. සංඛාර ගොඩනැගෙන එකයි සංඛාර ගොඩනැගෙන එක නවත්තන එකයි තමයි පරිත්‍යාමපාදයේ සහ පරිත්‍යාමපාද නිරෝධයෙන් පෙන්වන්නේ. අන්න මෙතෙන්දි පෙන්වන ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කරන ස්පර්ශය එකක්. ඒකෙන් හටගන්න වේදනාව ඊට අනුකූල එකක්. අවිද්‍යාව සහගත එකක්. ලෑකට අපි උපමාවක් කියනවා නම් දැන් මෙහෙම දෙයක්. දැන් යම් කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා. පුත්‍ර සෙනෙහයෙන් ඒ පුතා කියලා එයා කෙරෙහි බැඳීමක් තියෙනවා මව් කෙනෙකුට. දැන් ළමයා ඊටාම කුඩා කාලේ මව් රට ගියොත් එහෙම. අවුරුදු 10ක් 12ක් ගියාට පස්සේ නම් එහෙම ගෙදර ආවේ. එතකන් පුතා ගැන කිසිම හොඩුවාවක් දැනගන්නවත් ෆොටෝ එකක්වත් දකින්න තිබුණ නැන්නම්. දැන් ලොකු වෙලා ඉන්න පුතාගේ ප්‍රමාණය දන්නේ නැහැ. එයාගේ හැඩරුව මතකේ නෑ දැන්. හැබැයි මට පුතෙක් හිටියා දැන් අවුරුදු 12ක විතර වයසයි ගෙදර යන්න ඕන එයා බලන්න කියන හැඟීම තමයි දැන් ඉන්නේ. දැන් ওই වෙලාවේදී අතරමඟදී ළමයෙක් දකින්නවා පාරේ යනවා. ඉතින් ඒ දැක්කාට පස්සේ ළමයෙක් ගිය බව දන්නවා. ඒ ළමයි කියලා ඇහැට රූප ස්පර්ශයත් එයාට ආවා. ඒ දැනගත්ත දරුවෙක් කියලා දැනගන්න වේදනාව දැනීමත් ආවා. දරුවා කියලා හඳුනාගත් සංඥාවක් ආවා. දැන් ඔය දරුවා ඇඟෙහිම හැපිලා ගියා නම් මහා දාමරික විදිහට එහෙම කියන්නේ තේරුමක් නැතුව ඇවිත් ළමෙක් නම් වටපිට බලලා එහෙම දුවන අර මනුස්සයා ඇඟෙත් හැපිලා ගියා නම් මේ කොල්ලන්ට වෙලා තියෙන එකක් දැන් මුගේ තියෙන නැහැදිච්ච එකම කියලා බයිනවන් තාපොලේ මම මේ කානුවට වැටෙනවා කොල්ලෝ හදලා තියෙන හැටි මෙහෙම කීකිය බයිනවා දැන් බැන බැන තින්නවා අන්තිමට බලනකොට මොකද කරන්නේ දැන් ගෙදර ආවට පස්සේ හරි බය වෙච්ච කොයිට පහු වෙලාවක හරි කවුද ඉන්නේ කොහමද අඳුරන්නේ දැන් ගමෙන් ගිහලා කොච්චර කල්ද දැන් අවුරුදු ගානකට පස්සේ මේ ගෙදර ඉන්නේ හැපුණේ කවුද කවුද? ඒ ඔයාගේ පුතානේ දන්නේ නැද්ද? දන්නේ. දැන් මොකද වෙන්නේ? නන අවිද්‍යාවෙන් බැඳුනා ඉතරා සෙනෙහයක් මත වුණා පුත්‍ර සෙනෙහය කියලා. ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත සංකාරයක් දැන් ගොඩ නැගෙනවා. දැන් නිකම්ම කොල්ලෙක් කියන්නේ මේ දැන් දන්නේ මගේ පුතාද? අන්න මගේ පුතා දැක වෙලා. ඒ ළමයාම ඉස්සෙල්ලා දැක්කා. දාංගලේ තියෙන කොල්ලෙක්, නැහැදිච්ච කොල්ලෙක් එහෙමයි දැක්කේ. හැබැයි මගේ පුතා කියලා දැක්කට පස්සේ අර කතාව තියෙනවා. දැක්ක ගාම මහ පුදුම කම්පනයක් ඇති වෙලා පැනලා දුවලා ගිහලා මගේ රත්තරන් පුතා කියලා වදාගෙන ඉඹගෙන දැන් ඉතින් ලොකු වෙනසක් එනවා ඊට පස්සේ එතකොට අන්න මගේ පුතා කියන දෘෂ්ටි ආවට පස්සේ ලැබුවා ස්පර්ශය අර ළමයා දැකලා ළමයා කියන ස්පර්ශය නෙමෙයි ලැබි මගේ පුතා කියන ස්පර්ශය ඊට පස්සේ පුත්‍ර වේදනාවෙන් ඒ ළමයා මුල් කරගෙන ඇති වුණා යම්කිසි හැඟීමක් වින්දනය අන්න ස්පර්ශ වේදනාව අයිද්දා ප්‍රත්‍යහරගත වේදනාව ඊට පස්සේ දැන් හඳුනාගන්නේ ළමයි කියන්නේ මගේ පුතා කියලා. සංඥා වෙනස් වෙනවා. ඉතලා ළමා සංඥාවෙන් ගත්තා කාගේ හරි ළමයි කියන සංඥාවෙන්. දැන් මගේ පුතා කියන සංඥාව එතෙන්ට ආවන්න සංඥා එකතු වෙච්ච හැටි. ස්පර්ශ වේදනා සංඥා. ඒ ඊට පස්සේ දැන් චේතනා කොට නැගෙනවා. මගේ පුතාට මම මෙච්චර ඒ වගේ නාව මගේ පුතාට මිසක් වෙන කාටද දෙන්නේ. දැන් ඔක්කොම සං චේතනා කොට නැගෙනවා. සංකාර මුල් කරගෙන. ස්පර්ශ වේදනා සංඥා චේතනා. එතකොට මානසිකාර. දැන් ඉතින් මනේ ඉසිකාර ගැන උසගෙන ඉන්නේ මොකද්ද? කාගේ ළමයි කියන එක නෙමෙයි මගේ පුතා කියන එක. අන්න මානසිකාරය කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාරකින් හටා ඕකයි. දැන් අර ඒ ළමයා දකින්න ඉතලා රූපයක් දැක්කා. වේදනාවක් දැනුණා ඒක වේදනා ස්කන්ධයකට එකතු වුණා. ළමයෙක් ඉන්න සංඥාව සංඥා ස්කන්ධයට එකතු වුණා. මේක මහා දාංගලජ කොල්ලෙක් කියටන් ඒ જાති එකක් ආවා ඒක සංකාර ස්කන්ධයට එකතු වුණා. ওই ටික මනසේ ගොනු වෙලා හිටන් විඥාන ස්කන්ධයට පහළලා මට මෙහෙම එකක් සිද්ධ වුණානේ කියලා හිටන් ඒ සිද්ධිය සිද්ධාන්තයේම මනසේ ගොනු වුණා. විඥාන ස්කන්ධයට ගොනු එකතු වුණා. අනේ පංචස්කන්ධය එකතු වෙච්ච හැටි. දැන් මගේ පුතා කියන රූපයක් දැකේ නෑ. රූපස්කන්ධයක ඊට පස්සේ අවිද්‍යාවෙන් එකතු වුණා මගේ පුතා කියන මගේ කියන දෘෂ්ටියාවට පස්සේ. දැන් මගේ පුතා කියන රූපස්කන්ධයයි එකතු වුණා. මේ රූපස්කන්ධය මගේ පුතා. ආ මගේ කියන කැලලෙත් එක එකතු වුණා. ඉතින් මගේ මගේ මගේ දරුවා. ඒ වින්දනේ ඒ ස්වභාවය ඒකට එකතු වුණා. ඒත් පංචස්කන්ධයම. හැබැයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තේ. දැන් මගේ පුතා කියන පුත්‍ර සංඥාවක් එකතු වෙනවා ළමයාට. සංඥා ස්කන්ධයට එකතු වුණා. මගේ පුතාට මම මේ ඔක්කොම හරි හම්බ කරගෙන ආවේ ඔක්කොම කරේ මගේ පුතාටනේ මගේ පුතාට වෙන කාට දෙන්නද සංකාර ස්කන්ධ ටික ඒ ටික ඇලීමේ තියා ඇති. ඉතින් ඕක ගොනු කරගත්ත සංකින්දනේ සටහන විඥාන ස්කන්ධ ටික තියා හිටන් ලෝකේ විකෘතිය ප්‍රകൃතිය හැටියට තියාගෙන හිතේ තරහ ගත්තා. විඥාන ස්කන්ධේ එහෙම එකතු වුණා. අනේ පංචස්කන්ධයට එකතු වෙන හැටි. එතකොට අවිද්‍යාවෙන් හටගත් එක වෙන් කරලා ගත්තාම පටිච්චසමුපාදේ විග්‍රහ වෙනකොට අවිද්‍යාවෙන් හටගත්ත කොටස ඒකටයි තියෙනවා. එතකොට ඒකෙන් හට ගත්තාම ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර කියලා නාම ධර්මය හැදෙනවා. අර ටිකම තමයි හැදුනේ. පොඩි වෙනසක් තිබුණා. මම මගේ කියනා දෘෂ්ටියෙන් බදාගත්ත වෙනසාව අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. මම මගේ කියන දෘෂ්ටියෙන් බදාගන්නේ නැති වේදනාවන් එනවා පංචස්කන්ධයේ. අනේ තියෙන වෙනස. පංචස්කන්ධයට ගුණ වෙනකොට මම මගේ කියන බලාපොරොත්තු නැති ඒවා තිබු වෙලා. කවුරු හරි කෙනෙක් කියවහම මම මගේ කියන දෙකේ යහිටියේ නෑ. මම මයි කියන එක හිතුවෙච්ච තමයි කැඩෙනකොට බිඳෙනකොට වෙනසකට ඔක්කොම ප්‍රශ්නේ. දැන් හිඟන්නේ කියනවා පාරේ. මගේ හිඟන්න කියන්නේත් නැහැ. මම කියන එකට මගේ කියන එකට සම්බන්ධයක් නැත්නම්. එයා හිඟන්නත් පේනවා. හිඟන්නගේ රූපෙ දැනෙනවා. වේදනා ස්කන්ධයත් එකතු වෙනවා. හිඟන්නා කියන සංඥාවත් එකතු වුණා. ඒ සංහිඟන හිඟන්නාගේ ස්වභාවය සංඥාවත් එයාට ආවා. ඒ පිළිබඳ යම් සංකාරයක් වුණා නම් උඹට කීයක් හරි දෙන්න ඕනේ කියලා එහෙම අදහසකුත් ආවා. එහෙමත් දුන්නා. ඒකත් එකතු වුණා හිඟන්නා පිළිබඳව. දැන් මම හිඟන්නේ විතර මේක මට මගේ දි දැක්කා මගේ දැකලා මම මෙහෙම දුරක මට සතහන සතහනකුත් පිහිටියා විඥානීයටත් එකතු වුණා හැබැයි දැන් ওই වෙලාවේ හිඟන්න මගේ හරි හැපිලා වැටෙනවා ආරක වැහෙන්න නේද උගේ තියෙන රොසෙලිකල මත කර ඌ අර පිට බලන තු ගිහින් හරි වැටි ඔය ඉතින් නව ඔය ඉතින් නවතිනවා අපි අර මගේ පුතා කියන එක නම් හැපුණා මොකද වෙන්නේ එහෙම නවතිනවා මපු අතහක් වගේන කෑ ගාලා මගේ රත්තරන් පුතාට මොකද මේ වුණේ මේ රසත් පුරුදු මේ පව් කරේ මුන් මේ කාලා කන්නේ බීලා යනවා ගිහිලා ළමයි හප්පනවා අරක මේක කියලා බැලලා උණ්ඩත් බැලලා ගහ මරා ගන්න හදලා දැන් ලොකු ඇලීමයි ගැටීමයි කරන්නේ ඒක තියෙන්නේ. අන්න ඇති වෙන වෙනස. මේ මම මගේ කියන එක හටගන්නේ ඒක අවිද්‍යාවපත් තියෙන. දැන් අවිද්‍යාව සාමලින් නිරෝධ කරව බුදු පියාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට පාරේ කවුරු හරි යනවා දැක්කොත් පේනවා. සමහරවල් පේන කෙනා කවුද කියලා කොසල් රජු එහෙම ගියා දැක්කොත් ආ මහරජා කියලා හඳුනනවා. කොසල් රජුනේ. ඒකත් දන්නවා. ඒ කොතොල් රජුගේ දැනගත වේදනා ස්කන්ධයටත් එකතු වුණා. හඳුනාගත්ත සංඥා ස්කන්ධයටත් එකතු වුණා. ඒ විඥාන ස්කන්ධය කිය ඒතොර ඒක තියෙනකොට ප්‍රවෘත්ති වශයෙන් මෙලෝ ජීවත් වීමේදී මතු පැවැත්වෙන හේතුන වන විඥාන ස්කන්ධය එතන සකස් වුණා. සව උපති හේස නිසා ඒ ටික ඉතුරු වුණා. හැබැයි ඒ ස්කන්ධයට අරිහත්ත්වයට පත් වූ තැන් පටන් හටගන්න ස්කන්ධේ මතු පැවැත්මට හටගන්න චන්දරාගෙන් තොරයි. ඇලීම් ගැටීම් වලට අහු වෙන්නේ නැහැ. එකයි වෙනස. අර ස්කන්ධ පහ තියෙනවා. ඒ ස්කන්ධ පහට පුළුවන් කමක් නැහැ. ස්කන්ධ පහේ චන්දරාගය නැති නිසා. මතු සතර පැවැත්මට හේතු වෙන බලයක් නිපදවන්නේ නැහැ. ඒකයි තියෙන වෙනස. මේ භාවනාවේ සිටින එක් දවසක මේ සියලු සිටිවිලි නැති වී ගොස් සිටිනා විට මට කිසි දෙයක් නොදැනී එනම් සියලුම ලෝක සංඥා නැති වී ටික වේලාවක් හිටියා. නැවත මට දැනීම ලැබෙන විට ශරීරයේ ලෝම කූපයක් පාසා විවෘත වෙන ස්වභාවයකුත් දැනුණා. විශාල සුවයකුත් ඒ තුලින් මතු වුණා. ඒ අවස්ථාවක මට කියලා අහන දැන් මෙහෙම දෙයක් වෙනවා. ධාන වලට සමවදිනකොට ධාන ප්‍රත්‍යවේක්ෂා ඥානෙ නැගෙන්න ඉස්සෙල්ලා. ඒ පරිවර්තන අවස්ථාව පේන්නේ නැතු වෙනවා. දැන් ඕකට පොඩි උපමාවක් අපි කියමුකෝ දැන් අර රූපවාහිනී යන්ත්‍රවල එක රූපයක් පෙන්නලා තව රූපයක් පෙන්නනකොට හතරට දානවා නිකන් කැරකිලා යන වීදුරු කැලලක් වගේ දාලා දෙන එක නිකන් ඒ රූපේ බොඳ කරලා ඇරලා ඊට පස්සේ හතරම හතරක් නැති නැති හතරක් තියලා අනිත් හැරේ එකහක් කරනකොට ආයි රූපේ තව රූපයක් පේනවා දැන් ඔක්කොම දැකලා තියෙනවා අත්දැකීමක් තියෙනවනේ දැන් රූපයක් පෙන්නලා ඒ රූපය හකලා තව රූපයක් පෙන්නනකොට එකපාරට නිකන් කැර නිකන් හැලි ගොඩක් ගියා වගේ එකක් වෙලා අර රූපෙත් නිකන් අහක් කරලා ඊයසේ අනිත් රූපෙ දිලා අනිත් හැරේ අර මේ ආවරණය අහ කරුවාම ආයි දෙවෙනි රූපේ පේනවා පළවෙනි රූපේ දෙවෙනි රූපේ අතරේ අර අනික අරගන්න අනික මාරු කරනවා අපි දැක්කේ නෑ. දැක්කේ නැත්නම් මොකද අතරමඟින් යම් කිසි ආකාර ආවරණයක් තියලා ඒක හැංගුවා. හංගපු නිසා මේ රූප දෙක මාරු කරනවා දැක්කේ නෑ. ඉතලා රූපේ දැක්කා පස්සේ රූපේ දිනනවා දැක්කා. ඔය අතර වුණා සිද්ධවිලියක් ඒ සිද්ධාන්තය අපි දැක්කේ නැති අර ආවරණයක් මැදින් තිබ්බ නිසා. මෙන්න මේ වගේ විදර්ශනා නුවණ කියන්නේ ධානයක් ලැබෙනකොට ප්‍රත්‍යවේක්ෂා ඥාන මතුවෙනවා. මුල් අවස්ථාවේදී අන්න ඉබඳ අවස්ථාවක් සිද්ධ වෙනවා. ওই අවස්ථාව තමයි මොකෝ දැයි නැතුව ගියා වා එකක් වෙලා නිත්‍ය නැ කොහේ හිටියද මොනවා කරාද කියලා දන්නේ නැහැ පොඩ්ඩක් වෙලා කර කියලා ගියා එකක් වෙලා ආයෙත් අර වෙන තත්ත්වයක් වෙනවා වතුන් තත්ත්වය වෙනස් වෙලා ඒ කැරකිල යන්න දැනෙන්නේ නැති වෙන ඉස්සරහ තිබිච්ච සත්‍ය දැනෙන්න උනාට පස්සේ වෙනස් වෙලා ඒකට දකින්න තව තත්ත්වයක් මෙන්න මේ වගේ කෙනෙක් ඉස්සෙල්ලාම ධානයකට එනකොට ප්‍රථම ධානයට එනකොට ඉස්සෙල්ලා තිබුණ සත්‍ය ඔය ආකාරයෙන් කැරකිලා ගිහිලා තමයි ඉන්නේ ඒ මූලික අවස්ථාවල හැටි. ඊට පස්සේ කල්යනකොට එහෙම එකක් වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව දැනුවත්වම හිටපු தත්ත්වේ පරිවර්තනය දැනෙනවා. දැනලා ධානයේ ආපු හැටි දැනෙනවා. ඒක ප්‍රගුණ වෙන්න ඕනේ. ඒ මූලික ප්‍රගුණතාවයක් නැති මුල් අවස්ථාවේ දැහැන් වලට සම්බන්ධින්න ඔහොම තමයි දැනෙන්නේ. කැරකිලා ගියා වා එකක් වෙලා හිටන් අන්තිමට සාන්ත වෙලා හිටිනවා. ඒතර වෙන තත්ත්වයක් දැන් ඉන්නේ. ආයි ඊළඟ දැනට එනකොට ආයිසරයක් කැරකිලා ගියා එකක් වෙලා හිටන් ආයි කැරකි මොකක් වුණාද කියලා දැනලා ඉතින් ආයිසරයක් දැනෙනකොට ආයිසරයක් අර වෙන තවත් තත්ත්වය. ඊළඟ ඊළඟ උසස් තත්ත්වය. දැන් මුලදී ඔහොම එනවා. ලොකු මේ ධානයක් ලැබුණ අවස්ථාවක හැටි. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඔක ඉතින් ඒ ධාන ලැබෙන ක්‍රමයේ රටාව ඒකයි. පහු වෙනකොට එහෙම ඉන්නේ නෑ. දැනුවත්වම පරිවර්තනය පේනවා. ඊටපු තත්ත්වයන් කය සාගත වෙලා ඉන්නේ හැටි. ක්‍රමානුකූලව පරිවර්තනය වෙලා ඉන්නේ හැටි හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒක දැනුවත්වම ධානයේට යනවා. දැන් ලෝතර බුදු පියාණන් වහන්සේලාගේ වාගේ උත්තරයන්ට වෙනසක් තියෙනවා. මුලදිවත් ඒ තත්ත්වේ නෑ. මුලදිම දැනුවත් තමයි ධානයේට යන්නේ. දැනුවත් තමයි ධානයෙන් ආපහු වෙන්නේ. ඒ දෙකම එකක් එකක් නෑර දැනෙනවා. පරිවර්තනයේ අවස්ථාව දැනෙනවා. ඉතින් ඒක සියල්ලන්ට මේ දැනීම එහෙම හිටින්නේ. ප්‍රත්‍යවේක්ෂා ඥානවල බලවත්කම හැටි හැටි තමයි මේ දැනීම එන්නේ. ඉතින් මේක මේ පහු වෙනකොට මේ තත්ත්වයන් ඊට පස්සේ දැන් ඔහොම ඇවිදලා යනවා. ඒක නැති වෙලා යනවා. ආයෙසරක් ගන්න දැන් අපි ඵලයේ ගැන විශාල බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒකම වික්ෂිප්ත කරන අනිසාරය. ආයෙසරක් කාලයකට නැගෙන්න බැරි වෙනවා එතකොට. ඵලයක් මොනවා හරි ලැබිච්ච ගාම විදුලි කොටනවා වගේ මතුවලා හිටන් ගෙවිලා යනකොට ඒ තත්ති සාන්ත සුවේ ඔක්කොම දැනෙන්න පටන් ගත්තට පස්සේ හරි සාන්තයි නේ හැපි ප්‍රණීතයි නේ අනේවට ඒ තත්තිට ආයි යන්න හැන්නම් ආයි යන්න හැන්නම් කියලා හිත වික්ෂිප්ත වෙලා විධාර සම්වදින්න බලනවා. අර වික්ෂිප්තතාවය නිසා අරක පසු වෙනවා. දැන් ලැබෙන ඵලයේ පිළිබඳ ඇලුම් කරන්නේ නැතුව අපේ වැඩේ අපි කරගෙන යන්න ඕනේ. ඒතකොට පස්සේ ක්‍රමානුකූලව හරියනවා. දැන් ප්‍රීතිය මතුවෙනකොට රෝම කූපිය පාස ඇති වෙන්නා වූ ප්‍රීතිය ඇති වෙනවා. ඒතිරකන් රෝමෝද්ගමනයේ ඇති වෙන ප්‍රීතිය කියන්නේ ඒකයි. උද්වේග ප්‍රීතිය කියලාත් අපි ඔකට කියනවා. හෝම හෝමයන් කෙලින් කරලා තියෙන ප්‍රීතිය. ඒක ප්‍රීති ධානාංගයේ හැටි. සුඛ ධානාංගයේ තමයි ශරීරයේ සුවය දැයිලා දැනෙන්නේ. ප්‍රීති සුඛ කියන ටික. ඒකට එකඟ වෙලා හිත හිටපම ඒක අගතා. මේ ප්‍රීති සුඛ ඒකාගතා කියන ධානයට එන හැටි. ඒ සවිතක්ක සවිචාර කියන්නේ අපි වඩන කර්මස්ථානය. එන්න ඒ ධානයට වැඩිමිට මූලික වශයෙන් අපි අරමුණු කරන දේ. හැඟීමක් අරමුණු කරන්න පුළුවන් නැත්නම් වාක්‍ය වේලා කරමුණු කරන්න පුළුවන් ඒක එකින් එකට හැටි. ඒ කොයි එකෙන් හරි ඒ සවිතක්ක සවිචාර වෙන්නේ ධානයේට යාම සඳහා මූලික වශයෙන් අවශ්‍ය කරන පසුතලයක් තියෙනවා. ඒක හැඟීමක් අරමුණු කරන්න ඕනේ ඒක වචන වේලක් නිසා හැඟීමක් මතු කරගන්න ඕනේ. මූලික වශයෙන් වචන වේලක් මතු කරගන්න. ඒවට කියන සවිතක්ක සවිචාර සමාධිය. යන්තම් හිත හිලගුවාම ඒකට එන්න සත්‍යරා ගහම අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. ඒතොර ඒකෙන් ගහක ද්විතිය ධානය කියන්නේ හරියට ගියාට පස්සේ අවිතක්ක අවිචාර සමාධිය. ඒකට ආයි හැරයක් ඒ වගේ මාතු කරන්න හැඟීමක් ගන්න දෙයක් නෑ. ඒ ඵලයටම හිත පිහිටනවා ඒ අරමුණු කරගෙන. මේක ඉතින් විශේෂ දෙයක් නෙමෙයි දැන් වඩනකොට වැඩෙන අධ්‍යක්ීම ওই විදිහට එනවා. දැන් මේ තව එකක් තියෙනවා ඇස් වසා ගන්නකොටම ඊටාම ඉක්මනින් මේ ඒකාග්‍රතාව සුවේටපත් වෙනවා. ඒ කියන්නේ සමාධි සුවේට එනවා කියන එක. මේ සමාධි සුවේට ආවට පස්සේ අපි දැනගන්න ඕනේ ඉතින් අහනවා ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියලා. බුද්ධ ධම්ම සංඝ සීකරණ එක ඇද්ද කියන එක. ඒ මොන දෙයකින් හරි මූලික වශයෙන් මේ භාවනාවට ගැනීමටයි පළවෙනි අරමුණ ගන්න. ඒ අරමුණ ගත්තට පස්සේ ඒකාග්‍රතාවයට ආවනම් ඒ අරමුණ නොහිතත් ඉන්න පුළුවන් නා. එතෙන්ට අපහා ද්විතිය ධානයටයි. අන්න ද්විතිය ධානයට ඉන්න පුළුවන් මට්ටමට හිත සකස් වුණාට පස්සේ ධානාංග සීකර ගන්න පුළුවන්. එතෙන්ද හිතවිලි ගන්නේ නැතුව. ඉතින් ශාරීරිය උද වැඩි කියන ස්වභාවයක් තියෙනවා ඒක ප්‍රීතිය. කායට සුවේ දැනෙනවා ඒක සුඛය. නිශ්චල තත්ත්වෙන් හිත ඒකාග්‍රතාවයේ නිවන්ට පිහිලා තියෙනවා. ඒක ඒකාග්‍රතාවය. ආර්යයන් නම් නිවන්ට හිත පිහිනවා. අනිත් අනාර්යයන් නම් ඒ ඒ ධානය සුවේටම හිත පිහිටනවා. හිත පිහිලා එකඟ වෙනවා. ඉතින් එතකොට මේ අවස්ථාව තුළදී ඒ ස්වභාවය සිහි කරගන්න ඕනේ. ඒ ස්වභාවය සිහි කරගන්න පුළුවන් අනික් කාරණේ තමයි එතන එතන ඉඳගෙන. එයා සුසුම් හැරලා සුද්ධ කරගන්න ඕනේ. දැන් ධානය සිටිවිල්ලක් මේ කර්මස්ථානයක් අරගෙන කර්මස්ථානියෙන් ගියාට පස්සේ ඒ தත්ත්වේ කර්මස්ථානිය නැතුව ගන්න පුළුවන් වුණාම එයින් එහාට එයා දකින්න එක දෙයක්. ඒ චිත්ත සූරේ එනකොට ශරීරයේ ඊට ඉස්සෙල්ලා තිබිච්ච රාග දේශ මොහ ආදී නිසා ඇතිලා තිබිච්ච කහට ඒව ඔක්කොම දැවිලා පිච්චිලා යන පටන් ගන්නවා. ඒ කහට නිසා හටගත්ත වාපිච්චෙන් කෝප වෙච්ච මේ ඔක්කොම දැවෙන්න පටන් ගන්නවා. අන්නේ දැවෙනකොට අපේ මේ අපේ ඇඟ තුල ඇති වෙනවා එක්තරා ගින්න. ගින්නකින් දවනවා ඒවා. ධානය ගින්නෙන් දවන්නේ. ධාන ශක්තියෙන් දවා හරිනවා. මෙන්න මේ දවා හරිනකොට ඇතිවෙනා වූ අපතරාවි පිට කරන්න ඕනේ ආස්වාස ප්‍රස්වාස වාතයෙන්. මල මුත්‍රා වලින් පිට කරන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නෑ. අපිට ක්‍රියාත්මක කරලා ඉන ඉක්මනින් ඒක ප්‍රතිඵලය ගන්න නැහැ. ඉක්මනින් සුද්ධ කරගන්න. අපිට කරන්න පුළුවන් දේ තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස කරන වාතය. හැබැයි වාතය ආරමුණු කරන්න ගියොත් එහෙම වෙන වැතක යනවා. නාහියාකාරී තොල් පොටේ හරි හිට තියාගෙන වාතය ආරමුණු කරන්න ගියොත් ඒක වෙන භාවනාවක්. ඒක වායු පසින භාවනාවක් යෝගීන්ගේ. අපි මෙතෙන්දි ඒකට වහින්නේ නැහැ. සුවයි සුවයි කියලා ගත් ඒවා තමයි අපි ළඟ මේ තිබුණේ ඇතුලේ. කාගේ දේශ මොහයෙන් ගත් ඒවා ඔක්කොම සුවයි සුවයි කියලා ගත් ඒවා. සුවයි සුවයි කියලා ගන්න අදහස් නිසා අභ්‍යන්තරයට ඇදලා ගත්ත දේවල් අපේ ඇඟේ බැඳිලා තියෙනවා. ඒවා උතුජ රූප කලාප කියලා ඒවට කියන්නේ. ඍතු විපර්යාසයට හේතුකාරක වන රූප කලාප. කර්මචිත් රූප නෙමෙයි. මෙන්න මේ ඍතුජ රූප කලාප කියනම අපේ ශරීරයේ බදලා තියෙනවා හැඳිලා. කාගෙන්, දේශයෙන්, මෝහයෙන් හටගත් ඒවා තියෙන ශක්තිය තියෙන ඒවා. ඒවා කහට සහිතයි. ධානී සුද්ධයි. ඒ සුද්ධ ධානීෙන් ලැබෙන චිත්තජ රූප නැగిලා. ඒවත් ඒ චිත්තේ අවස්ථාව ඉක්ම ගිය ගම උතු සුද්ධ උතුජ රූප බවට පත් වෙනවා. ඒ කියන්නේ සුදු කිරණ ධාරාවට පත් වෙනවා අපි අද කියන වචනේ කියනවා. ඒ සුදු කිරණ ධාරාවල් වලින් අර කළු කිරණ ධාරා කපනවා, පුච්චා හරිනවා. ධානය කරනවා කියව දවා හැරීමටයි. මේවා දවා හැරපුවාම දැන් අපි හිතමු යම්කිසි කුණු ගොඩක් පුච්චනකොට කුණු ගොඩ කුණු ගොඩේ තිබෙන අපතරාවි යහකට යන්නේ ගින්නට අහු වෙලා පිටිය දුම් බවටපත් වෙලා. ඒක කාබන් ඩයොක්සයිඩ් වාතය බවටපත් වෙලා. එහෙම තමයි ඒකේ තිබිච්ච අපතරාවි පිට වෙලා යන්නේ. ඒ වගේ ඇඟ ඇතුලේ තිබෙන අපතරාවි පිට කරනකොට පිච්චුන ධානය ශක්තියෙන් පිච්චුනට පස්සේ ඔය අපද්‍රව්‍ය බවටපත් වෙලා කාබන් ඩයොක්සයිඩ් බවටපත් වෙලා තමයි ශරීරයෙන් පිට කරන්නේ. තව කොටසක් කිරණ වශයෙන් පුච්චලා පිට කරනවා. මේ දෙකම උතන සිද්ධ වෙනවා. අංශුව අංශුව අසිනු පිට වෙනවා. ඔය හැම අතින්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේකෙදි සුවයි සුවයි කියලා ගත්තේවා සූම් කරන අර්ථයෙන් සුසුම් කියනවා. සුසුම් කියන එකේ අර්ථය ඒකයි. අන්න රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මූලික වශයෙන් රාගයේ මුල් කරගෙන. අර ගත්ත සුවයි සුවයි කියලා ගත්තේවා. අපිට මේ කායික සුවේට බාධාවා. ධානය සුවේට බාධාවා. ඒ නිසා ඒවා සුම් කර හරින්න ඕනේ. සුම් කර හරින් සුසුම් මොලි. මහන්සියක් අරින ක්‍රමයේ හිතට අරගෙන. ඒ ක්‍රමෙට ආයාසයෙන් බලන්නේ නැතුව ආපු මහන්සිය පිළ කරන ගානට සුසුම් හරිනවා. වෙන සිතිවිල්ලක් ගන්න යන්නේ නෑ. අර සමාධි සුවේටපත් වෙලා සමාධි සුවේ ඉඳගෙන. සුසුම් හරිනකොට එන්නෙන් ආචාරය දීප්තිමත් වෙන හිතිය ද්විතිය අධ්‍යයන තෘතිය අධ්‍යයනට ක්‍රියාත්මක වෙනවා. ඊළඟ චතුර්ථ අධ්‍යයනට යනවා. ඉතින් එහාට යන්නේ එහෙමයි. <clears throat> ඕකට කියනවා සත්ත බොජ්ජංග ධර්ම දෙආකාරයෙන් වඩනවා කියලා. සත්ත බොජ්ජංග ධර්ම හත හත එකට වඩන්න බැහැ. සති සම්බොජ්ජංගයේ හැම වෙලෙම තියෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැති විය යුතුමයි. ධම්මවිචේ සම්බොජ්ජංගයේ ප්‍රීති සම්බොජ්ජංගයේ විරිය සම්බොජ්ජංගය කියන බොජ්ජංග ධර්ම තුන. කර්මස්ථානයේ සිහි කරනකොට වැඩෙනවා. හැබැයි කර්මස්ථානයේ සිහි කරගෙන වඩාගෙන යනකොට හරියට රසායනයක් දාලා හිටන් කුණු පෙඟෙව්වා වගේ. අර අපේ ඇඟේ තියෙන කුණු කොට පිච්චිලා හිටන් මතුවෙලා හැමතැනම විසිරෙන්න පටන් ගන්නවා. දැන් මේ වෙලාවට තවදුරටත් අපි අර කර්මස්ථානෙම සිහි කරගෙන ඉන්නේ. අපිට වෙහෙසෙන්න පටන් ගන්නවා. අගර මහන්සි වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට අපි දැනගන්න ඕන කර්මස්ථානේ නවත්තලා ඉතුරු පොඥාංග තුන වඩන්න. පස්සද්ධි සම්පොඥාංගය කියන්නේ ශරීරයට ඇතුළේ සැහැල්ලුව සිහි කරන්න ඕන. ඒ තමයි පස්සද්ධි සම්පොඥාංගය. නිදහස් වීමේ සැහැල්ලුව සිහි කිරීම. සමාධි සම්පොඥාංගය තමයි ඒකෙන් අහකුණාම ලැබෙන නිශ්චලතාවය නැත්නම් නිහඬතාවය. බොහොම නිශ්චල භාවයට පත් වෙලා හිටිනවා. ඒකත් නිශ්චලතාවය සිහි කරන්නත් වෙන සමාධිය සිහි කරන්න ඕනේ. ඇලෙන ගැටෙන පැත්තෙන් අහක් වෙලා ඔක්කොම අත්හැරපුවාම ලැබෙනා උපේක්ෂාව සිහි කරන්න. ආර්ය උපේක්ෂාව. උපේක්ෂා සම්පෝඥාංගය. මෙන්න මේ සම්පෝඥාංග තුන ඒ ළඟ වඩන්න. ඒක වඩනකොට කර්මස්ථානි සිහි කරන්නේ. ආපු සුවේට හිත තියාගෙන නිදහස් අර නිදහස් පාවට හිත තියාගෙන ඒ තුල ඉන්නකොට. වැඩින්නේ මේ බොජ්ජංග තුනේ. දැන් ඒක වැල්ලා ගිහිල්ලා අර ශරීරයේ තිබිච්ච අපද්‍රව්‍ය ඔක්කොම හකුණාට පස්සේ ඒකෙන් වැඩන හරි ආයෙත් වෙලා ආයි සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා වගේ වෙනවා. හැබැයි ඉතලා තිබුණ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඊට වඩා සුද්ධ සාමාන්‍ය තත්ත්වයක්. අන්න ඒතර අපි ඊළඟට දැනගන්න ඕනේ. ආයතරයක් කර කර්මස්ථානිය බලන්න. එහෙනම් ධම්මවිචේ සම්පොඥංගය, ප්‍රීති සම්පොඥංගය, විරිය සම්පොඥංගය ආරම්භ කරන්න ඕනේ. ආරම්භ කරන ආයතරය සුද්ධ කරගෙන යන තව පාරක්. ශ්‍රද්ධක ගුණ වර්ණ ක්‍රමී. හොදනවා, සබන් ගන්නවා, අපුල්ලනවා. එක වැඩ පිළිවිලා. ඊට පස්සේ සබන් කෑල්ල වැද්දකින් තියලා අපුල් වෙන එකක් නවත වතුර වල දාගෙන කලත් කරනවා. ඒ තමයි වැඩ පිළිවෙල. හොද හොදම සබන් ගාමේ තියන හෙද්දකුණ යන්නේ ඉන්නේ. වතුර වල දාගෙන හොද හොද මේ මේ මේ මේ කලත් කලත් හිටියන ඒත් කුණ යන්නේ නැහැ. ওই දෙක එකෙන් එකට කරන්න ඕනේ. කුණු ගියාට පස්සේ බලනකොට ආයි වතුර හේදුවර කුණ යන්නේ නැහැ. කොච්චර කලත් කරලා හිටන් හෙද්ද පොඩි කරලා වතුරේ දාලා බැලුවත් වතුරේ කුණු නැහැ. හැබැයි හෙද්ද බලනකොට කහට පැල්ලම් තියෙනවා. ඒතකොට ඒක අහට යන අවශ්‍ය කරන රසායනයක් දාන වෙලාවට ආයෙ වතුරේ හොදන්නේ. ඒක පැත්තකට රෙද්ද පැත්තකට අරගෙන ඒකේ රාශි රසායනික දාලා ආයෙ අපුල්ලනවා. ඒතර කුණු පොගනවා. හැබැයි කුණු යන්නේ නැහැ. කුණු පෙඟෙව්වා ඒකේ. ආයෙ හැරයක් වතුරට දාලා ආයෙ කලක් වෙනවා. ඒතර ආයෙ වතුරේ කුණු දාගෙන වතුරට කුණු මිශ්‍රලා කරන රෙද්ද සුදු වෙනවා. ඊට පස්සේ ආයෙ වතුර එකක් දාලා බලනවා. ඔහොම දෙකක් තුනක් දාලා බලනකොට ආයෙ සුදු වෙන්නේ. වතුර එක අහන නැහැ ආයෙ හැරයක්. රෙද්ද දිහා බලපුවාම පේනවා තවත් එහෙම මේ ඉස්සරහට අඩු කුඩු පැලන් ටිකක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? ආයෙ හෙද්ද පැත්තට අරන් ඊට අවශ්‍ය රසායන දාලා ආයෙ අපුල්ලනවා. පොඩි කරනවා. එතකොට ආයෙ හරි ඉතුරු කුණු ටික පොඹනවා. ඒකෙන් කුණු පෙගෙවුවා මිස කුණු අරින්න බෑ. කුණු අරින්න මොකද කරන්නේ? ආයෙ සැරයක් වතුරේකට දාලා ආයෙ කලත් වෙනවා. එතකොට අයිතුරු කුණු ටික සුද්ධ වෙලා යනවා. ඊට පස්සේ රෙද්ද බලපුවම ඔහොම ගියාම රෙද්දේ අන්තිර කුණු 30ක් වත් නැති වෙන හේතුනහම. දැන් දන්නවා ආයෙ රසායනය දාලා වැඩකුත් නැහැ. වතුරේ දාලා හොදලා වැඩකුත් නැහැ. දැන් ඉතින් මිරිකලා එනවා වේලා ගන්නයි තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි හිත රෙද්දකට උපමා කරලා තියෙන්නේ. රෙද්දක් හොදන විදිහට මේ වැඩ පිළිවෙල තියෙන්න ඕනේ. දැන් රෙද්ද හොදනකොට අපි දැනගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී මේ රෙද්දේ தත්ත්වය මොකද්ද? දැන් මේ රෙද්ද සුද්ධ කරන්න මොකද කළ යුතු ඊළඟ ප්‍රතිකර්මය? ඒක මනා නුවණින් සිහියෙන් ඒක දැනගන්න ඕනේ මේ වෙලාවේ. ඒ සිහිය නැත්නම් එහෙම එයා රෙද්ද හොදාගන්න දන්නේ නැහැ. එයා කුණු තියෙන රෙද්ද බතුල දාගෙන අපුල අපුල ඉන්නවා. ඒ වගේ හොද හොද ඉන්නවා. එහෙනම් කුණු නැති රෙද්දට මේ මේ රසායන දාලා ඒක අපුල අපුල ඉන්නවා. ඒක කුණු ඉවරෙච්ච රෙද්ද හොද හොද ඉන්නවා. මේ මොකක් හරි යකියා කරගෙන යනවා. සතියෙන් යුක්තව නැත්නම් හැමතැනම ඔක තියෙන්න ඕනේ දැනුවත් තියෙන්න ඕනේ. ඒක රෙද්දි සත්‍ය දැනගන්න. ඊළඟට කල යුත්තේ මොකද්ද දැනගන්න. අන්න ඒකට කියනවා සති සම්බොජ්ජං. ඒක හැම වෙලෙම තියෙන්න ඕනේ. මේ සති සම්බොජ්ජ හිත නැමැති රෙද්ද සුද්ධ කරන්න. සති සම්බොජ්ජංගේ නිතරම භාවිතා කරන්න. කුණු සුද්ධ කරගන්න කුණු පොඟවා ගන්න වෙලාව කුණු උරුපා ගන්න වෙලාවට රසායන දාලා හිටන් අපුලන එක හරි ඒතන කරමි. පොඟපු කුණු ටික සුද්ධ කරන්න වතුරට දාලා කරත් වෙනාට ඒක කරමි. යලි රෙද්ද දිහා බලලා හිටන් රෙද්ද තියෙන තත්ත්වය හඳුනා ගනිමි. නැවත කහට යන තියෙන වර්ගය දැනගෙන ඒ කහට වර්ගය යන්න අවශ්‍ය කරන එක ඊළඟ රසායන දාලා ඒක පස්සේ අකුල්ලමිය. ඊට පස්සේ ඒ අකුල්ලපුවාම ගැලවිච්ච කුණු ටික ගන්න ආයෙ හොදමිය. මෙබඳු ක්‍රමයක් තුළින් හරියාකාරව රෙද්ද සුද්ධ කරගන්නවා වාගේ. මේ හිත නැමැති රෙද්ද සුද්ධ කරගන්න කියලා දේශනා කරලා තියෙනවා. දැන් මේක තේරුම් ගන්න බැරි කෙනා සත්ත බොජ්ජංග භාවනාව වඩන්න දන්නේ නැහැ. බොජ්ජංග හත එකට වඩන්න ගියොත් එකට වඩන්න බෑ. ඒනේ කුණුවා පුලුවන් එකයි හොදන එකයි එකට කළ හැකියි. සිද්දේ සබන් ගන්නවා සිද්දේ වතුර දාගෙන හොදනවා මේ දෙක එකට කරන්න බෑ. සබන් ගාලා අපුල් නැර සබන් ගාලා අපුල් නැර එළට වතුරේ හොද හොද ඉන්නේ නැහැ. වතුරේ දාලා හොදන නැර සබන් ගගා අපුල් අපුල් ඉන්නේ නැහැ. හෙද්ද දිහා බලලා හෙද්දේ ස්වභාවය දැනගත්තේ නැහැ මේ දෙකම හරි ආකාරව කරන්නත් බෑ. ඔය උපමාවෙම තෝරගන්න ඕන හිතක් සුද්ධ කරගන්න ආකාරය. මේක එක එකනාට කියා දෙන්න බෑ. තමන්ගේ හිතේ තත්ත්වය තමන් දැනගන්න ඕනේ. චක්‍රය ඉගෙන ගන්න ඕනේ. කරන ක්‍රමයේ අහගෙන තමන් ක්‍රමයේ දරාගෙන ක්‍රමයේ ගුරුවරයා කරගෙන තමන් ඊට අනුකූලව මනසේ සිහි කරලා පිළිහිදලා තමන් වැඩි කරගන්න ඕනේ. ඒක නැත්නම් අනික් කෙනෙකුට මේක සුද්ධ කරන්න බැහැ. ක්‍රමයේ කියා දෙන්න පුළුවන්. තුම්මේයි කිච්ඡං ආතප්පං අකාතාරෝ තථාගත බුදුරන් අහසේ පින්නේ තොන්නේ ඔය උඹලා විසින් තර්පණය උඹලා කරගන්න ඕනේ හිත තවාගෙන කුණු කුඩු කරගෙන උඹලා කරගන්න ඕනේ තථාගතයන් අහසේ මොනවා තථාගතයන් අහසේ ඒක කරන්න බෑ තථාගතයන් අහසේ ඔන්න මාර්ගය කියලා දුන්නා පෙරයි කළ යුතු හරිය කියලා දුන්නා උඹලා උඹලගේ වැඩේ ඒ ක්‍රමේ දරාගෙන කරගන්න. ඉතින් ඒ ක්‍රමේ අපිත් දැනගන්න ඕනේ. ඉතින් බුදු පියාණන් වහන්සේට වෙන තව කෙනෙකුට උලන්ද කෙනෙක් ධානයටපත් කරන්නේ. තම තමන් ඒක කරගන්න ඕනේ. හැබැයි ධානයටපත් වෙන්නේ මොන ක්‍රමෙන්ද කියලා අහපුවාම ක්‍රමය අහගන්න ඕනේ. ඒක කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් සත්‍යාකාරයේම ක්‍රමී අවබෝධ කරගෙන අධ්‍යක්ීම් ලැබූ තවත් ගුරුවරයෙක් තවත් කෙනෙක් ඉන්නවා කල්යාණ මිත්‍රි මෙන්න මේ ක්‍රමයට ඔක කරගන්න මෙන්න මෙහෙම තත්ත්වයන් ඇති වෙනවා මෙන්න මේ තත්ත්වෙදි මෙහෙම මේ විදිහටයි වෙන්නේ කියන කිව්වම මනසේ ඒක දරාගෙන මතක තියාගෙන තමන් වැඩි කරගන්න ඕනේ එමයි සුද්ධ කරගන්නේ. ඉතින් බුද්ධ ධර්ම සංඝ කියන සීකිරීමම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක තමයි සතියෙන් තේරුම් ගන්න කිව්වේ. සීන වලින් ධර්මයේ තෝරගන්න ඕනේ. ඒකෙන් කරන වැඩේ ඒකෙන් කරනවා. දැන් සාම නිකං සෙද්ද හොදනකොට ඒකේ තියෙන කුණු දුවිලි බාහිරින් ගෑවිච්ච හරිය යනවා. ඊ යනවා දැක්ක ඊට පස්සේ ඉතුරු ටිකත් ඒකම කර කර නිකම්ම හොදෝ දිටිය හරියද කියලා හොද හරියනවා. නෑ ඊළඟට කරන්න ඕනේ මොකද? සබන් දාලා හොදන්න ඕනේ. තව කුණු කොටසක් යනවා. ඊට පස්සේ බලමු සබන් වලට යන්නේ නැති කුණු කුල්ලි ටිකක් තියෙනවා. කාට පැල්ලම් ටික. ඉතින් එනික ඇහුවා. දැන් ඉතේලා සබන් දාපුවාම ගියානේ. ඉතින් ওই ටික යනකොට සබන් දාලා හොදන්න ඇහුවා. ඉතින් හරියනවා. සබන් වලට යන හරිය ඒකෙන් ගියා. නිකන් වතුරේ හොදන්න යන හරිය ඒකෙන් ගියා. ඊට පස්සේ ඒකට විශේෂ රසායනයක් දාන්න ඕනේ. ඒතර ඒ ගුණ ගැලවිලා යන්නේ. ඒ ආකාරයෙන් ධර්මයේ සිහි කරනකොට ධර්මයේ සිහි කරන්න ඕනේ ක්‍රමානුකූලව. අනුපිළිවෙලිය යන්න ඕනේ. දැන් බුදුන් පොදමින් වන්දනාමාන කරමින් බුදු ගුණ සිහි කරමින් ඉන්නකොට එක්තරා මට්ටමක සුද්ධතාවයක් එනවා. පළවෙනි සුද්ධතාවය. හැබැයි ඇලීමයි ගැටීමයි දෙක ඇති වෙන රාග දේශ අපිට හද ගන්නකොට ඒකයින් කර ගැනීමට ඊළඟට අපිට බැඳිලා තියෙන එක වෙන විශේෂ එකක් දාන්න ඕනේ විශේෂ රසායනයක්. ඉතින් මට තරහ එනවාද වැඩි. අනික් අය කෙරෙහි නිකන් දැවෙන කැවෙන ගතියද ඉන්නේ. එහෙනම් මම ඒක දාන්න ඕනේ මගේ රසායනේ මෙත්තානුසතිය. මෙත්තානුසතිය නතර රසායනේ ඒක දාන්න ඕනේ. මට රාගය මතුවෙනවද? ඇලීමේ ආසාවල්ද මතුවෙන්නේ? කාම හැඟීම්ද එන්නේ? මම ඒකට දාන්නේ අසුභානුස්සතිය. එතන මට ඕන ලාකෝ කරගන්න බැරිය, පස්සේ කරගන්න බැරිය මෙහෙම කම්මැලි හිතෙනවද? එයා දාන්නේ මරණානුස්සතිය. ඒක රෝණ හැටි. මට මේ මොනවා කරත් මගේ ශරීරය හැඩ වැඩ වෙලා තියෙනවා නම් ලස්සන තියෙනවා. ඔක බලන් දෙවිදෙනවා. කන්නාඩියෙන් පොඩ්ඩක් ලා ගිහින් බල බලාම ඉඳී දෙනවා. දැන් ඔය ආදී වශයෙන් ඉනවා. අනිතර අසුභානුස්සතිය ගන්නවා. ඒ තමන්ට එළිය කරන්නේ තමන් තේරුම් ගන්න. දැන් චරිතානුකූල කර්මස්ථානයේ ගුරුවරයාගෙන් ඉල්ලා ගන්න බලාපොරොත්තු වෙන අද ඉන්නවා. ගුරුවරයා කියා දෙන්න ඕනේ මේ කර්මස්ථානයේ චරිතානුකූල වෙන එක උඹ හොයාගනි මෙන්න ක්‍රමය. ගුරුවරයා දෙන්නේ යන්නේ ඒකයි. ගුරුවරයාට පුළුවන් කමක් නැහැ. ඒතිය කරන්න. එහෙම පුළුවන් ගුරුවරයෙක් හිටියයි තමයි ලෝතර බුදුරන් වහන්සේ. උන්වහන්සේට ආසේ අනුසයත් ඥානීය කියලා ඥානයක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානීය කියලා ඥානයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මට කර්මස්ථානයක් දෙන්න ගියාම බුදුරන් වහන්සේ දන්නා මූට මේ කර්මස්ථානය මෙතෙන්ට ගැලපෙන්නේ මොහුගේ ආසේ අනුසය මෙහිමයි තියෙන්නේ. මොකද සද්ධා ඉන්ද්‍රිය මෙච්චරයි වැඩිලා තියෙන්නේ. වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය මෙච්චරයි තියෙන්නේ. මොකද ප්‍රබල ඉන්ද්‍රිය මෙන්න මේකයි. ඔහුට මෙන්න මේ જાතිය කර්මස්ථානයක් දෙන්න ඕනේ කියලා ඒ ඒ ඥාණයෙන් යුක්ත බුදු පියාණන් වහන්සේ ඒක දන්න නිසා එල්ල කරපු කර්මස්ථානෙ දෙනවා. හැබැයි ඒක ලෝතරා බුදුරජාණන් වහන්සේට දෙන විශේෂත්වයක් නිසා අනික මහරහතන් වහන්සේ නමකට ඒ විශේෂත්වෙ නෑ. දැන් අනික් අය පෙන්වන්නේ පරිේශණිය කියලා. මේ පරිේශණය කරනකොට අපේ තියෙන අභ්‍යන්තර ගති ලක්ෂණ අනුව තමයි අපේ ක්‍රියාදාමයන් කතාව සහ ක්‍රියාව සකස් වෙන්නේ. දැන් බොහෝම අවධානයෙන් එතන තියාගෙන ඉන්නවා එක්තරා කොටසක්. ප්‍රඥාවන්තේ නම් ක්‍රමයේ කියලා දීලා අරනවා ඔබ වැඩි ඔබ කරගනි. ඔන්න ක්‍රමයේ කියලා. එහෙම ප්‍රඥාවක් නැති කෙනා තේරුම් ගන්න බැරි කෙනාට උදව්වක් දීම වශයෙන් එයා ළඟ තියාගන්නවා ගෝලීක් වශයෙන්. හැබැයි තියාගන්නකොට යාර කෙලින්ම ගන්න. ඔබ තරහ වෙනවා නම් දැමෝ ඵලයක්. මං කියන එක අහන්න කැමති නැත්නම් දැමෝ විවත් තියන්. ආයෙ මට වෙහෙස දෙන්න එපා. මම කියන එක කරන්න පොරොන්දු වෙනවා නම් මම ඔබ තියාගෙන ඔබට ගෝලීක් වශයෙන් තියන්නේ මම ඔබට කියා දෙන්නම්. හැබැයි ඔබ කියන විදිහට කරලා හිටන් ඒක ජය ගන්න. ඒ විදිහට කියලා මොකද කරන්නේ? එයා යන හැටි, එන හැටි, කරන හැටි, කතා කරන හැටි, වටපිට බලන හැටි, මේ ඒතකොට ආමදි මේ මලු හැම දින හැටි, ඒ වගේම තියෙන වැඩ ඒ ගොදුමහත් කටයුතු කරන හැටි මේ හැම එකම අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නකොට පේනවා බුද්ධයාගේ චරිත ලක්ෂණය. මෙයාගේ චරිත ලක්ෂණය මෙහෙම. මේ රාග චරිතයේ මූට තියෙන. මූ සද්ද නැතුව බිල්ලා වගේ ඉන්න අන්න කෙල්ලක් ආව, අන්න ගෑණියෙක් ආව දැක පොඩ්ඩක් හැඩ ගොතර රතුයි. අන්න යන ඔය කතාව. ආ මූ ඌ දන්නේ නැහැ ඌ යන්නේ මොකටද කියලා. මට පේනවා මූට තියෙන රාග චරිතේ. අන්න ගුරුවරයා පැත්තකින් ඉඳලා බලා ගන්න මගේ චරිතය. ඔබ අසුව අසුව කර්මස්ථානේ වරපන්. ඒක දෙනවා එයාට. තව එකිනෙක ඉන්න වලවර මේ පොඩක් ඉන්නකො. ගත්ත අතු ගාගෙන දමා ගැහුවා ඉතල යන්න ගියා. මොකද? ආ මුගේ තියෙන දේශ චරිතය. අනේ චරියාවේ බලා ගන්න චරිතය මොකද්ද කියලා. අන්න ඒ වගේ බලාගෙන ඉවෙලා හිටන් චරිතානුකූල කර්මස්ථාන දෙනවා ශ්‍රද්ධාධිකයින්ද. ශ්‍රද්ධාධිකයා කියන්නේ කියපු එක විශ්වාස කරන කරනවා මිස ප්‍රඥාවෙන් කළ යුතු නොකළ යුතු තේරුම් ගන්න පුළුවන් කෙනා නෙමෙයි. ශ්‍රද්ධාධික බුද්ධිලා ළඟ තියාගෙන චරිතානුකූල කර්මස්ථානයක් ওই විදිහට දෙන දෙනවා ගුරුවරු. ඒ කල්යාණ මිත්‍රයා කරන්නේ ඒ ක්‍රමයට. ප්‍රඥාධික බුද්ධිලයට ඒවා කිය කිය ඉන්නේ නැහැ. ඔබම තෝරා ගන්න. ඔබම ඔබේ ක්‍රමයේ දැනගන්න. රාගයක් ආවොත් මෙන්න මෙහෙම තේරුම් ගන්න ඔබ මේ විදිහට. ඔබේ චරිතය ඔබම තෝරාගෙන ඒකට ගැලවෙන කර්මස්ථානය මෙන්න. ඒක බලන්න. ද්වේෂයක් ආවොත් ඔබේ චරිතය මෙන්න මේ ඔබට වැටහි. එහෙම හිතක් ආවොත් ඒ ගැන ටික කරලා ඌ මේ කර්මස්ථානිය බලන්න. මෙන්න මේකයි ක්‍රමය කියලා ක්‍රමය කියද්දි දැන් ඉතින් මල් ළඟ ඉන්න ඕනේ ගිහිල්ලා ඌ බැරි කරගන්න කියලා යවනවා. ඒක තමයි තිබුණේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේත් ওই ක්‍රම දෙකම තිබුණා. අන්න ආරණ්‍ය රුක්මුල් ශුන්‍යාකාර දිනා ගිහින් ඔයාලගේ වැඩේ කරගන්න. සමහර අය එහෙම යවනවා. සමහර භික්ෂුන් වහන්සේලා කියනවා යන්න සංඝයා අතර. සංඝයා අතරට ගිහිල්ලා අටුපස්ථාන කරගෙන කටයුතු කරගෙන ඉන්න. ඒ කියන විදිහට කටයුතු කරන්න. අන්න සද්ධාතික ඇතින්ට යවනවා. එයාට දෙනවා ඇවැත් පනවන. ඔන්න ඇවැත් මාලාව. ඔන්න වරද්දාගත්තාම වර දඬුවම්. ওই විදිහට කරගෙන කොහොම හරි බේරෙන්න බලන්න කියලා එහෙම යනවා අය. ප්‍රඥාති කියලා එකක්වත් කිව්වේ නෑ. අදි සීල සික්ක, අදි චිත්ත සික්ක, අදි පඤ්ඤා සික්කයි මේ ත්‍රි සික්ඛාව දලාගෙන තමන්ම වරද වරද හැටියට දැකලා තේරුම් ගන්න අතරගෙන මිදෙන්න. ඔබ එහෙම කියන්නේ. එයාට ඒක මේ දුන්නා. මේ ඒකයි ක්‍රමය. ඉතින් ඒකාග්‍රතාව සුවේටපත් වුණා නම් ඒ වෙලාවේදී නිවන මුල් කරගෙන ඉන්න ඕනේ. අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර තව සංසුමක් නැහැ. මොනවද? අත්හරින්නේ චන්දරාගය. යම් යම් ද්‍රව්‍ය වස්තු වලට යම් යම් දෙයකට බැඳුන චන්දරාගයක් ඇතනම් ඒ චන්දරාගය අතහරිනවා. අන්නේ චන්දරාගය අතහැරපුවාම ලැබෙනවා විශාල සැනසුම නිදහස් සුවයක්. සංසිඳීම් සුවයක් ලබනවා. මෙන්න මේ සංසිඳීම් සුවයේ හිත තියාගත්තාම ඒක තමයි නිවන. නිවට හිත දීපා කියන්නේ ඒකයි. අන්නේ නිවන්ට හිත තියාගත්ත කෙනා දන්නවා මේ සියලුම සංසිඳීමටපත් වුණා නම් සියලුම චන්දරාගය දුරු වෙච්ච දාට. කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද. එදාට සසර ගමට හේතු වෙන කෙලෙස් බල්ලාග නැහැ. මං යන්න ඕනේ යන්න එතෙන්ටයි. පරමාර්ථය මගේ ඒකයි. ඒකම සාන්තයි ඒකම ප්‍රණීතයි කියලා යන යන මට අත්දැකින්න දකින්න ගන්නේ මට වැටහෙනවා. ලෝකේ ගිනි ගොඩක් කියලාත් මට වැටහෙනවා. අත්‍යරිත ධර්මයට නිදහස කියලාත් වැටහෙනවා. එහෙනම් මට ඕනේ අන්න ඒකෙන් නිදහසයි කියලා හිත පිටව ගත්තාම කියලා නිවනට හිත පිටව ගත්තා. අන්න අර සුසුම් හරින වෙලාවේදී නිවනට හිත පිටවගෙන සුසුම් හරින්න ඕනේ. සුසුමෙන් සුසුමට තියෙනව ගැලවෙනවා. නිවන සී වෙන්න සී වෙන්න ප්‍රභාසර චිත්තේ නැගෙනවා. චිත්තේ ප්‍රවාසර වෙන්න වෙන්න ආගන්තුක උපක්ලේශ දැවිලා පිච්චිලා යනවා. ඒවා නිසා හටගත වාපිසියම් ආදී ඔක්කොම නිදහස් වෙලා ඉවත් වෙලා යනවා. ඒවා ඉවත් කරන්න තියෙන පහසුම මාර්ගය තමයි සුසුම් හැරීම. මේ සුසුම් හැරීමෙන් හිතිය කරගන්න. ඒකෝර ධානයේ බලවෙන් දෙන්නේ නැగిලා එනවා. ඔය ක්‍රමයෙන් සුද්ධ කරගන්න ඕනේ. මේ අභිධර්මයේ පිළිබඳව මූලික අවබෝධය නිවන් ලැබීම සඳහා අවශ්‍ය වෙනවද කියලා අහනවා. දැන් <clears throat> මෙතෙන්දි දැනගන්න ඕනේ අභිධර්මයේ කියනකොට මොකද්ද අභිධර්මයේ කිව්වේ? දැන් මේකද බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අභිධර්මදර භික්ෂුන් වහන්සේලා හිටියා. හැබැයි 45 අවුරුද්දක් තුල දේශනා කරපර අභිධර්ම පිටකයේ බෙන්ලා තියෙන විස්තරය නෙමෙයි ඒ කියන්නේ. ඒක හදාගත්තේ තුන්වෙනි ධර්ම සංගායනාවට එනකොට 45 අවුරුද්දක දහම් කාණ්ඩ ඔක්කොම එකතු කරගෙන ඒ තුලින් ස්කන්ධ ගැන පෙන්නපුවා, ධාතු ගැන පෙන්නපුවා, ආයතන ගැන පෙන්නපුවා, පරිත්‍යාම උපාදී ගැන පෙන්නපුවා, ඒවා පිළිබඳ විස්තර දේශනා කරුවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් තවත් ඒ කල හිටපු එක එක ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මදර හාමුදුරුවරු එකතු කරලා සිවිපිලිසි බියාපත් මහරහතන් වහන්සේලාගෙන් දුන්න අදහස් ටික ඔක්කොම කැටි කරලා අරගෙන. ඒවෙන් තමයි සකස් කරලා දුන්නේ අභිධර්ම පිටකය කියන්නේ. ඒ අභිධර්ම පිටකයේ තියෙන අභිධර්ම එකක්. ඒක ධර්මයේ තියෙන ගැඹුරු කොටස. සියුම් නුවණට ගෝචරන දහම් කොටස. අභිධර්ම කියන වචනයෙන් පෙන්නන්නේ අභ්‍යන්තරයෙන් නැගෙන්න ඕනේ ධර්මය. අනුන්ගෙන් කියන එක අහගෙන අපිට කවදාවත් නිවන් දකින්න බෑ. නිවන් දකින්න මග අහගත්තට පස්සේ ඕ දැන් නම් මට තේරුණා මෙන්න මේකයි නිවන කියන්නේ. මෙන්න මේකයි ලෝකේ කියන්නේ. මෙන්න මේකයි රාගය කියන්නේ. මෙන්න මේකයි ද්වේෂය කියන්නේ. දැන් මට තේරුණා දැන් මට ඒක කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. යම් කෙනෙකුට හිතන්න පුළුවන් වුණා නම්. ඒ ඔහුගේ අභ්‍යන්තරයෙන් නැගිච්ච නියම ධර්මය. ඒ ධර්මය අනුගමනය කිරීමෙන් තමයි ඔහුට මාර්ගය වඩන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක රිනා අභිධර්මයේ දන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා. අභිධර්මය අත්‍යවශ්‍යයි කියලා. අභිධර්මය කියලා කිව්වේ අර ත්‍රිපිටකයේ තියෙන විනය සූත්‍ර අභිධර්ම කියන එකෙන් කිව්ව අභිධර්මය නෙමෙයි. ඉතින් ඒවා පිළිබඳව ඒ තියෙන්නේ අර විග්‍රහ කරපු හරියනේ වෙ තියෙන්නේ. ওই තරම් ලෝකෝර යන්න දෙයක් නැහැ අභිධර්මය කියන්නේ. දැන් අපි දැනගන්න ඕනේ. අර කියන්නා වූ දැන් සතර සතිපට්ඨානියේ පෙන්නපු හරිය අපි තුලින් දැනගන්න අපිට හැකියාවක් ලැබුණා නම්. අපි ළඟ අභිධර්මය ලැබුණා. මෙන්න මේ ක්‍රියාකලාපයේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවා කියලා කාගෙන්වත් අහන්නේ නැතුව Tamanටම දැනගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේට අනුකූලව මෙබඳු ප්‍රතිහාර ක්‍රියාව රාගක් ක්ෂය කරන්න, දේශක් ක්ෂය කරන්න, මොහක් ක්ෂය කරන්න හේතු වෙනවා කියලා Tamanට වැටහෙනවා නම් දැනෙනවා නම් Tamanට තේරුම් ගන්න හැකියාව තිබුණා නම්. ඒතර ඒ වගේම මෙබඳු දේ ද්වේෂයට හේතු වෙනවා. මෙබඳු ක්‍රියාව ද්වේෂේ නැගින්න හේතු වෙනවා. මෙන්න මේ ක්‍රියාව දේශක් ක්ෂය කරන්න හේතු වෙනවා කියලා ඒ ක්‍රියාව පිළිබඳ එහෙ දැනුණා නම්. මෙබඳු ක්‍රියාව මෝහයට හේතු වෙනවා. මෙබඳු ක්‍රියාව මෝහය නැති කරන්න හේතු වෙනවා. ඒක තමන්ට තේරුම් ගන්න හැකියාවක් ලැබුණා නම් තමන් කරන ක්‍රියාකලාප ගැන රාග දේශ මොහයන් දාලා බලන්න. ඒක දැන් කාගෙන්වත් අහන්න දෙයක් නෑ තමන්ට. දැන් Tamanට අවංකව තමාගේ හිත දිහා බලනකොට Tamanගේ අභ්‍යන්තරය බලනකොට අභ්‍යන්තර தත්ත්වේ තෝරා ගන්න පුළුවන් කළ යුතු තෝරා ගන්න පුළුවන්. ඒ ධර්මයේ තමා තුළින් නැගී එන தත්ත්වයට ආවට පස්සේ තමයි එයා ළඟ අභිධර්මයේ නැගෙන පටන් ගන්න. අන්නේ අභිධර්මයේ අවශ්‍යයි නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරන අභිධර්මය කියන්නේ ඕකයි. යම් කිසි වේදනාවක් එනකොට සරාගික වේදනාවක් දාවේ වීතරාගික වේදනාවක්ද මේ දෝෂ සහිත වේදනාවක් දාවේ වීත දෝෂී වේදනාවක්ද මෝහසහගත වේදනාවක්ද මේ දැනෙන්නේ වීත මොහි වේදනාවක්ද මේ ආදී වශයෙන් වේදනාව පිළිබඳව දකින්න ඕනේ. මේ සැප වේදනාව කෙබඳු જાතියෙන් හටගත් එකක්ද? Tamanටම තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ආවනම්. අනේ වේදනානුපස්සනාව දකින අභිධර්මය. මට මේ පහළ වෙච්ච හිත <coughs> සරාග හිතක්ද වීතරාගී හිතක්ද? සදෝෂ හිතක්ද වීතදෝෂ හිතක්ද? මෝහ තහගත හිතක්ද සමෝහ හිතක්ද? වීත මෝහ හිතක්ද? ඇකිලිච්ච හිතක්ද? විසිරිච්ච හිතක්ද? සමාධි හිතක්ද? නිවන්ට පිහිටව උපේක්ෂාව පිහිටව හිතක්ද මෙන්න මේ ආකාරයෙන් තමාගේ හිත දිහා බලනකොට තමාටම තේරුම් ගැනීමේ අභ්‍යන්තර නුවණ පහළ වුණා මෙන්න මේක චිත්තානුපස්සනාව දකින අවිධර්ම මේ ලෝකේ හටගත්ත මේ මේ අදහස් මොන මොන ගති ලක්ෂණවලට අයිතිද මේක කාමච්ඡන්දේටයි මේක ව්‍යාපාදේටයි මේක තීන මිද්දේටයි මේක උද්දච්ච කුක්කුච්චයටයි මේක විතිකිච්ඡාවටයි කියලා තමා පිළිබඳව ධර්මයන් පංච නීවරණ ධර්මයන් තමා තුළ දැකීමේ හැකියාව තමන්ට ලැබුණා නම් ධර්මයන් පිළිබඳ අභිධර්මයේ තමන්ට පහළ වුණා ධම්මානුපස්සනා පිළිබඳ අභිධර්ම මේ අනිත්‍ය ධර්මයක් මේ දුක්ඛ ධර්මයක් මේ අනාත්ම ධර්මයක් කියලා දැක ගැනීමේ හැකියාව දැකලා අනුන්ගෙන් අහන්න නැතුව තමන්ට තේරුම් ගැනීමේ හැකියාව ලැබුණා ධම්මානුපස්සනා පිළිබඳ තමා තුළ විහිදපු අභිධර්ම ඔන්න ඔය විදිහේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පිළිබඳ අභිධර්මයේ තමා තුළ පහළ වුණා නම් අන්න එයාට පුළුවන්කමක් තියෙනවා තව ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවයක් නැතුව. තමාටම තමා බැලගෙන දැකලා තමාගේ தත්ත්වයේ තේරුම් අරගෙන මිදෙනකම් කටයුතු කරගන්න. මෙන්න මේ අවිධර්මදරයට කාගේවත් ආධාරයක් ඕනේ. ඒ තමයි ගුරුවරයා. එතන චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා විග්‍රහ කරලා තිනවා දහම් විග්‍රහය. ඒක මුල් කරගත්ත දේශනාවක් අභිධර්ම පිටකේ තියෙනවා. ඒක වෙනම අන්තයක්. ඒක ධර්මයේ පිළිබඳ අතිතීක්ෂණ නුවණකට ගෝචර කරගත්ත බුදුරන් වහන්සේගේ අසීමිත ඥාන ශක්තිය හුවා දක්වන ධර්මදේශනාවක් තමයි තියෙන්නේ අභිධර්මයේ. හිත පිළිබඳ විග්‍රහය. ඒවා අවශ්‍ය කරන්නේ නිවන් දකින්න මට්ටමටම නෙමෙයි. ඒවයිදී තියෙන එක චක්‍ර. දැන් අපි සූත්‍ර පිටකයේදී යමක් පෙන්නලා තියෙනවා නම් ඒ පෙන්නපු එකද අපිට විසඳා ගන්න බැරි තැනක් එහෙම ආවොත්. ප්‍රශ්නයක් නැගුණොත්. ওই ප්‍රශ්නේ විසඳා ගැනීමට අවශ්‍ය කරන මූල સિદ્ધාන්තය අන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන විග්‍රහය තියෙනවා. අන්න ඒකෙදි ඒ පමණක් නෙමෙයි. අභිධර්මයටයි තියෙන පොත් හතක විග්‍රහ කරලා තියෙනවා අභිධර්ම පිටකයටයි තියෙනවා. අන්න ඒකෙදි ධම්ම සංගණී කියන එකේ විග්‍රහ කරලා තියෙනවා ඔය හිර පිළිබඳව ධර්මතාවයන් පිළිබඳව එකින් එක සංග්‍රහ කරලා. මේ මේ ධර්මයේ මේ මේ කොටස් වලින් යුක්තයි. අන ඒක එක කොටසක් ඒ ධර්මයේම කොටසක්. ඉතින් ඒක විග්‍රහ කරලා දැනගන්න ඕනේ නිවන් දකින්න. ඒවා යෙදෙන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් ඔය ආදි වශයෙන් එකින් එක තියෙනවා. විභංග ප්‍රකරණේ පෙන්නලා තියෙනවා එකින් එක විග්‍රහ කරලා. මෙන්න පටිච්චසමුපාදයේ විස්තරය. මෙන්න ආනාපාන සතිය විස්තරය. ආනාපාන විභංගය. මෙන්න පටිච්ච සමුපාද විභංගය. මෙමෙ මෙන්න ඉන්ද්‍රිය විභංගය. මෙන්න ධාතු විභංගය. මේ ආදී වශයෙන් එකින් එක ඔය කියන ආපෝ ධාතු, තේජෝ ධාතු ආදී වශයෙන් කියනකොට ධාතු කොටස් කීයක් තියෙනවද? ඒ මොන මොනවද? තවත් ධාතු කොටස් තියෙනවද? ඉතින් එකින් එක විග්‍රහ කරනවා. ඉතින් ඒ ධාතු විභංගය. දැන් අපි අහලා දිනා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා හතරක් ගැන. හතර ධාතුන්ගෙන් හැදුණා කියලා අපි ඊට දැනගන්නවා මේ සූත්‍ර පිටක අනුව අපිට ඒ ටික ඇති මේ කයක් හටගත්තේ කොහොමද කියලා දැනගන්න මේ කය කියන්නේ ඒකී වස්තුවක් නෙමෙයි මේ එක එක කොටස් වල සම්පීඩනයකින් ඇතිසේ මැවිලා පේන ඇතිසේ හටගත් ආකාරයෙන් ලෝකයා රවට්ටන එක්තරා මායා ස්කන්ධ ගොඩක් තමයි මේ තියෙන්නේ රූප ගොඩක් තමයි මේ තියෙන්නේ ඒ වලට අපි එක එක නම් දුවත් තියාගෙන අපි මෙහෙම හඳුන්වනවා නමුත් ඔය ඔක්කොම හැදිලා තියෙන්නේ වාපාස් ගිනිසුලන් කියන හතරේ නේන ආපෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතු පඨවි ධාතු කියන හතරේ අපිට ওই ටික දැනගත්තාම ඇති මේ කය පිළිබඳ තියෙන මුලා බලාපොරොත්තු අත්හැර ගන්න නිවන් අවබෝධ කරගන්න ඒ ටික ඇති හැබැයි දැන් ධාතු විභංගය කියන එකේදී එදා වෙනකොට ලෝකේ එක එක අන්නේ බ්‍රාහ්මණෝ එක එක වේද ශාස්ත්‍රය දැනගත් අය ත්‍රිවේද පරප්‍රාප්ත බවුණෝ ඒවැතෝ ගැන තිබුණා. මූලික කතාවේ මූලික මාතෘකා තිබුණා. පදවැල් තිබුණා. ඕව අරගෙන උන්ට ඕන ඕනේවා කියලා තිබුණේ කාලේ. උන්ට හිතෙන හිතෙනවා කියනවා. දැන් අද වෙනකොටත් මේ ඕවර කියන එකේ කතාව. මෙන්න මේ වගේ ඒ කාලෙත් මොකද කරන්නේ උන්ට ඕනේ ධාතු ගැන විග්‍රහ කරනවා. එක එකනා තමන්ගේ මත කියන. දැන් මිනිස්සුන්ට තෝරා ගන්න බැරුව ඉන්නවා. මෙන්න මේ වෙලාවේ බුදුරන් වහන්සේ ධාතු කියන්නේ මෙන්න මේකයි ධාතු වර්ග කියන්නේ මේකයි ධාතු වලින් ඉදෙනවා මෙන්න මේ මේ කොටස් වලින් මේ අහවල් දේ හටගන්නේ මේ සත්වයේ හට ගැනීමට අවශ්‍ය කරනා ධාතු හතර නෙමෙයි තවත් එහාට වෙන ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු ඒක ආපෝ තේජෝ වායෝ පඨවි කියනවා ඉතින් ආකාශ ධාතු සහ විඤ්ඤාණ ධාතු කියලා ධාතු හයක් පෙන්නනවා ෂඩ් ධාතු වලින් මේ සත්වයේ ක්‍රියාත්මක වීම වෙනවා කියලා එහෙම පෙන්නනවා ඒක දෙනවා අයිසරේ තව විදිහකින් වෙන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා 18 ධාතුවක් වෙන්නනවා. ධාතු 18කින් යුක්තයි මෙන්න මේවයි සත්‍යය කියන එක. මෙන්න ඒ ක්‍රමෙට බෙදෙන හැටි. අන් තව ක්‍රමයක් කියලා දුන්නා. දැන් මේ වගේ මේ ධාතු විභංගය කියලා එකක් තියෙනවා. ඒක ඒක ආකාරයෙන් මේ ධාතු කියන වචනේ කරපු විග්‍රහයක්. එක එක විදිහට ඔක විග්‍රහ වෙනවා. ඉතින් අන්‍ය කරපු විග්‍රහ කරපු ධර්මයාදංගු එක තමයි විභංග ප්‍රකරණ. ඉතින් ඒක ධම්මසග්ගණේ විභංග. ඉතින් ධාතු කතා කියන එකේ ධාතු ගැන ඒක සම්පූර්ණ විග්‍රහයක් එකේ පෙන්නනවා. සෑම එකම කුඩා දෙක පටන්ගෙන මේ රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධර්ම ධාතු. ඒකත් පෙන්නනවා විග්‍රහ කළා ඉතින්. ඒ වගේ කරපු අතිසූක්ෂම විස්තරයක් ඒකේ තියෙනවා. එතකොට මේ ධාතු කතා පුද්ගල පඤ්ඤාත්. ඉතින් පුද්ගලයන්ගේ පැනවීම. මේ සම්මත ගොඩනගාගෙන තියෙන හැටි. ඒ සම්මතයට අලංගු වෙලා තියෙන දේවල්. මේ මේ සම්මතයෙන් පැනෙව්වේ දේට මොනවද අයිති? අන්නේ ගතර මොනවද අයිති හිතර මොනවද අයිති. මෙන්න මේ ආදි වශයෙන් මේ පුද්ගලයා පැනවීම. මේ මේ පුද්ගලයාටයි මේ නම කතාවත් උපකරණ කියලා තියෙනවා. ඒක ඊට පස්සේ මේ මොග්ගලි පුතේ මහ රහතන් වහන්සේ මේ ආදි වශයෙන් මේ සකස් කරපු පරවාද විදීමට හටගත්තා වූ ප්‍රශ්න සහ පිළිතුරු මාලාවක් ඒකේ තියෙනවා. ඒකේ තියෙන ධර්ම අභිධර්ම කරුණු මුල් කරගෙන ඒ තුලින් අර ප්‍රශ්න निराකරණය කරපු ක්‍රම රටාවක්. ප්‍රශ්න 500 ගණක් निराකරණය කරපු හැටි. ඒක අරන්ගේ කතාවත් ඔබ ගන්න. යමක කියලා තියෙනවා කොටස් දෙකෙන් දෙකෙන් හටගත්තේ. දැන් හොඳ නරක දෙකක් තියෙනවා, යුක්ති අයුක්ති කියලා දෙකක් තියෙනවා. එතකොට ඒ වගේම ගුණ අගුණ කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක දෙක හැදිච්ච දේවල් දෙපැත්ත වෙනපු ඒවා. ඒ වගේ විස්තරයක් තියෙනවා. ඒ ප ဋ ාණ ප්‍රකරණය කියන්නේ ඔකට වඩා ගැඹුරුයි. ඒකේ තියෙන හැම දෙයක්ම නිර්මාණය වෙනකොට මොන මොන විදිහේ හේතුඵල රටාවකින්ද මේක හටගත්තේ. පරිත්‍ථමපාදී විග්‍රහය තවත් විග්‍රහ කරලා තියෙනවා ප ဋ ාණ ප්‍රකාර. 24 ආකාරයකින් ප්‍රත්‍ය වෙන ආකාරික අති අති සූක්ෂමයි. ඉතින් මෙන්න මේ වගේ අති ගැඹුරු දහම් කුරස් ටික අරගෙන අභිධර්ම පිටකය කියලා වෙනම ධර්ම කාණ්ඩයක් හැදුවා විශේෂ ධර්ම කොටසක්. ඒ ධර්ම කොටස තමයි අපි අභිධර්මයේ පිටකය කියන්නේ ඒක ඥානවන්තයෙට ගෝචරින අති සූක්ෂම බුදුදහම ඒකේ පෙන්වන්නේ. ඉතින් ඔය නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය අභිධර්මය කියන්නේ අභ්‍යන්තරයේ නිවන සඳහා මුල් කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් කළ යුතුද ඒ සඳහා අවශ්‍ය ධර්මයේ තමාට තේරුම් ගන්න හැකියාව ලැබුණා නම්. ඒ ඥානියට පහළලා Tamanට Tamanට අනුන්ගෙන් අහන්න තු තේරුම් ගැනීමේ හැකියාව පහළ වුණා නම් මෙන්න මේකට කියනවා ඒකත් විශේෂයෙන්ම අභ්‍යන්තරේන කියන ධර්මය. ඒ අභිධර්මීය අවස්ථාවේ නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරන අභිධර්මයේ එකක් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අභිධර්ම කතා කරන භික්ෂුන් වහන්සේලාට වෙනම ආසන පැනෙවුවා ආදී වශයෙන් පෙන්ලා තියෙනවා. ඒකයි ඉතින් ඔය හැම ප්‍රශ්නයක්ම අභ්‍යන්තරේ නුවණ නැගිනවට පස්සේ ඔය ප්‍රශ්න විසඳීමේ හැකියාව ලැබෙනවා. විස්තර කරන්න හැකියාව ලැබෙනවා. එක එක මට්ටමක. ඉතින් ඒ හැකියාවේ මට්ටමින් ඒ අය ධර්ම කතා ගැන සාකච්ඡා කරනවා. ඉතින් හේතු උදාහරණ උපමා පෙන්නෙමින් ඒකින් එක විග්‍රහ කරලා ධර්ම විද්‍යාවෙන් කරුණු පෙන්නෙමින් ඒවා හේතු ගන්නලා පෙන්නවා මෙන්න මේකයි ඇත්ත මෙහෙමයි මේක ඇත්ත වෙන්නේ. ඔය කියන කතාව බොරු වෙන්නේ මෙන්න මේ හේතු ඵලයේ මෙන්න මේ රටාව උද. ඔය ආදී වශයෙන් කියන විග්‍රහ දින අභිධර්ම කතාව. ඉතින් අභිධර්ම කතා කරන බිසුන් බොහොම අගේ කරලා බුදුරණන් හන්සේ වැඩ ඉන්න කාලේ. ඉතින් ඔය ටික දකින්න ඕනේ. මේ නිවන් ලැබීම සඳහා අවශ්‍යම වන්නේ ටික අභිධර්මයේ අවශ්‍ය නැක ඔන්න ඔය අභිධර්ම. හතර සතිපට්ඨානෙ දකින්නා වූ අභ්‍යන්තර නුවණ. ඒක තමයි නිවන් දැකීමට අවශ්‍ය හැබිදාර. පාරමිතා නොකරා මගඵල ලැබිය නොහැකිද කියනවා. දැන් මේ පාරමිතා කියන වචනේ අපි අර ඉස්සෙල්ලත් ඔක විග්‍රහ කළා පාරමිතා කියන එක තෝරා ගන්න ඕනේ. නිවන අරමුණු කරගෙන නිවන සඳහා නිවන තේරුම් ගත්ත කෙනෙක් බනහලා ධර්මයේ තුලින් නිවන තේරුම් ගත්තට පස්සේ ඒ නිවන කරා යාමට සමන්න තියෙන බාධක මොනවද මොනවද තියෙන හොළු බොළු ටික නිවන ලැබෙන්නේ නැති ඇයි නිවන හිත පිහිටලා සුද්ධ වෙන්නේ නැත්තේ ඇයි? ප්‍රභාස්වර බවටපත් වෙන්නේ නැත්තේ ඇයි? ආගන්තුක උපක්ලේශයන්ගෙන් මේ හිත ගහන වෙලා විඥාන බවටපත් වෙලා තියෙන නිසා. මෙන්න මේ නිසා මොකද කරන්න ඕනේ? මෙන්න මේ ටික ප්‍රයාගෙන පෙරාගෙන යනවා නම් මේ රොඩු ටික. ඔය වැඩ පිළිවෙල කියන ශ්‍රාවක පාරමිතාව. පාරමිතා කියන ලෞතර බුදුබව පතන ලෞතර බුද්ධත්වයට පාරමිතා නතාවක් තියෙනවා. ඒක බුදු බුද්ධත්වයට පත් වෙන පාරමිතාවක්. ਸਰවත්‍තාඥානිය සඳහා මනස සුද්ධ කරගන්න, මනස ක්‍රියාත්මක කරගන්න, මනස උපමට්ටම් කරගන්න. යම් කිසි රොඩුබුරු පෙරහැරගෙන යා යුතු ගමනක් තියෙනවා. අන්න ඒක තමයි දසපාරමිතා ආදී වශයෙන් පෙන්වන්නේ ලෝතර බුද්ධත්වයට හේතු වෙන පරාගෙන යන වැඩ පිළිවිල. ඒක ඒ පාරමිතා ලෝතර බුද්ධත්වයට. අනුන්ගේ වැඩවලුයි මට ඇති වැඩක් නැහැ. මම කොහොම හරි මගේ වැඩේ බේර ගන්නවා. මට බෑ එක එකගේ බැනුවහා ඕවා කියා දෙන්න යන්න. මට මහා කරදරයක්. මම මගේ වැඩේ කරගන්නවා. ඒක මට හොඳටම හොඳයි. ඔය විදිහට අදහස් කරනවා පෙරක් ආයේ. මොකද හේතුව කෘතඥ පුද්ගලයාට ධර්මයේ වහ කඳුළු ආවේ. හැබැයි දයානුකම්පාව වැඩි පුද්ගලයාට හිතෙනවා මොන විදිහේ මට වැන්න හරි මේ වටිනාදී කොහොම හරි බැනුම් අහා හරි දෙන්න ඕන. ඔහු මට බැන බැන හිටිය හරි බැරිලා එක වචනයක් හරි තෝරාගත්තොත් මේකේ. ඔහුට කවදා හරි මිදීමක් තියෙනවනේ. ඔහේ මට බැනගුවා. මේ එක්කෙනෙක් ඒවා ඉවසගෙන යන්න පුළුවන් දයානුකම්පාවක් තියෙන අය. එහෙම කොටසක් තමයි මම කොහොම හරි මට බුදු වෙන්න නම් බෑ. හැබැයි මොන තාලෙන් හරි මම තේරුම් අරින්න අහපු බණ මම තේරුම් අරගෙන. ඒ තේරුම් ගද බණ කියා දීලා හරි මාත් තව කාට හරි උදව්වක් කරන්න ඕනේ. මට කරන්න පුළුවන් හැටි හැකියෙන් දයානුකම්පාවෙන් මම ලෝකෙට මෙහෙම සලකනවා කියලා මේ අදහස ගත්ත කට්ටිය මොකද කරන්නේ? ඒකට ගැළපෙන ආකාරයෙන් යන වැඩ තියෙන එක කියනවා ශ්‍රාවක පාරමිතා. ඔය බැනුම් අහහ ඕවා කරන්න මට බෑ නම් මුන්ට මේ මේ මෙච්චර හොඳ දෙයක් දෙන්න හදනවා මුන් එනවා මේ කරේ නගින්න ඕන එකක් කරගන්න මට බෑ. තව කෙනෙක්ගේ අදහස. එකෙකුට කියා දෙන්නේ මම මගේ වැඩේ කරේ මන් නිදහස් වෙනවා. ඒ අදහසට බහැප කට්ටියට කියනවා පත්‍යේක බොද්ධ පාරමිතාව. ඔය අදහස් වෙනින් පුද්ගලයා යනවා ඔය මාර්ගය පුරාගෙන. ඉතින් කොයි ආකාරයෙන් හරි නිවනටපත් වෙන්න අර ප්‍රබස්සර විදම් විකවේ චිත්තං කියන දෙන්න ඉස්සර හිතපත් කරන්න ඕනේ. ඒ ප්‍රබස්සර චිත්තයේ තමයි යථාභූතය ලැබෙන්නේ. ප්‍රබස්සර චිත්තය ਸਰව සම්පූර්ණයෙන් පහළ වුණා. යථාභූතයේ කිසි බාධාවක් නැහැ. විදර්ශනා නුවණ ඒ චිත්තයේ හොඳට පැහැදිලිව නැගිනවා. ඒ නිසා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ප්‍රධානම පසුතලයේ පහසුකම චතුර්ථ ධානයේදී ලැබෙන ප්‍රබාසර චිත්තයේ සම්බන්ධ වෙනවා. එතන පටන්ගෙන සුද්ධ කරගෙන අන්න යන මාර්ගයේදී ඒකක් තියෙනවා ශ්‍රාවක පාරමිතා. පාරමිතා කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. දන් දෙන එකවත්, සිල් රකින්න එකවත්, භාවනා කරන එකවත් ඒවා නෙමෙයි. ඒවා විනා ඒක තමයි ලෝතර උතුරන් නැහතිලාගේ ක්‍රම රටාවට ඒවා තියෙන්නේ. අපිට තියෙන්නේ දන් දීමෙන් අපිට අවශ්‍ය පසුතලය හදා ගන්න. ආයුෂ වර්ණයේ සැපේ ඵලයේ නුවණ කියන. පටිභාන ඥානය කියන මේ පහ. ආයුෂ වර්ණයේ සැපේ ඵලයේ පරිභාන ඥානය කියන. මෙන්න මේ පහ අවශ්‍ය වෙනවා නිවන් දකින්න කෙනෙකුට පසුතලයේ හදාගෙන මඟ වඩා ගන්න. ඔය තුලින් ගොඩ නැගිච්ච පසුතලයක ඉඳන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණිය කරගන්න ඕනේ. ඔය පසුතලයේ දුර්වල නම් එහෙම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණිය කරන ආරි මාර්ගයේ පූර්ණිය කරගන්න අපිට හැකියාව නැහැ දුර්වල වෙනවා. ඒතර ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාදය දුරු කරගන්න තමයි. ඒකට අවශ්‍ය කරන යම්කිසි පිනක් කළ යුතුද ඒක කරන්න. නා ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ කියලා ඒ ටික ලැබෙන්නේ. අපි කරන පින් දහම් වලින්. මූලික වශයෙන් දන් දීම. ඒ වගේම මේ මේ සාසන විසාකන අපෝපස්ථාන. පූජෝපහාර. මේ තුනේ නැගෙන පින් වලින් පින් ඒ ඒ ලෞකික වශයෙන් ඒ පැත්තට නැමුණා. නිවන් මාර්ගයට හේතුකාරක වන කුසලයෙන් පිනෙන් තමයි. ඒකට අවශ්‍ය කරන පැති නැగిලා ඉන්නේ. නිසා ඒ අය ඒවා කරන්න ඕනේ. ඒවා කරනකොට මේ අත්දැවි එක්තරා කොටසක් ඒකෙන් ක්‍රියාත්මක වෙනවා. පෙර අත්දැවි වල කරලා තිබිච්ච තිබුණා නම් මේ කාලේ ඒකට අවශ්‍ය කරන පසුතලයේ හැදෙනකොට ඒවා හැදලා එනවා. ඇදලා ඉතින් පුද්ගලයාගේ ආයු වර්ණ සැපපල් නුවණ වර්ධනය වෙනවා. ඒ බඳු වර්ධනය වෙන නුවණකින් මේ මේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න වහිනකොට මනසේ වැටහිලා පෙරිලා මගේ වැටහිලා ඒ මාර්ගය අනුගමනය කිරීමේ හැකියාව මතුවෙලා ක්‍රියාත්මක කරලා එනවා. ධෛර්ය උත්සාහය වැඩෙනවා. කම්මැලි නැති වෙලා යනවා. කොහොම හරි මේ ප්‍රතිඵල ලබන්න ඕන කියලා විශාල උත්සාහයක් ධෛර්යයක් හැකියාවක් පහළ වෙනවා. ඒ වගේ නුවණ වැඩෙන්න පටන් ගන්නවා. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ පසුතලයේ එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තව එකක්. දැන් ඕක දකින්න ඇති කට්ටිය නිවන් දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති. ওই විදිහේ තීරණයක් දෙනවා. නිවන් දකින්න ඕන නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. විනය වල හරියන්නේ නැහැ කියන්නේ. ඒ විනය වල හරියන්නේ නැහැ කියන්නේ තමාගේ දැනීමේ තියෙන අඩුපාඩුව. විනයව කරලා හරියන්නේ නැහැ කියන්නේ මාර්ගයක් වැඩිම වශයෙන් විනයව කරලා හරියන්නේ නැති එක ඇත්ත. නම් මාර්ගයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය පසුතලය හදාගන්න අපි ඒකාන්තයෙන් උත්සාහ කරන්න ඕනේ. මේ පසුතලය හැදෙන්නේ ආර්යයන් උදෙසා ආර්යයන් උදෙසා යම් අපපස්ථාන පූජා සත්කාර ගරු සත්කාර කිරීම ඒ වගේම ඒ ආදි කටයුතු කිරීම ඒ උදව්පකාර කිරීම මුල් කරගෙන ලැබෙන කුසලයේ තමයි. Tamanටත් මේ ආර්ය මාර්ගයේ නගා ගන්න පුහුණු කරගන්න අවශ්‍ය කරන ආයු වර්ණ සබ්බල් ප්‍රඥා කියන මේවා ලැබෙන්න හේතු වෙන්නේ. ඒ නිසා ඒක අත්‍යවශ්‍යම කළ යුතු දෙයක්. මහා වික්‍රමේ පුඤ්ඤානම් භාවිත මහණෙනි පිනට බිය වෙන්න එපා. සුඛස්සේතම් භික්ඛවේ අදිවතන පුඤ්ඤාන්ති. මේ සුපේට කියන තවනම පින කියන්නේ. මොකද මේකට බය වෙන්නේ? මේ පින කවදාවත් බාධකයක් වෙන්නේ නැහැ ආර්ය මාර්ගයේ. සුමනාවනි දන් දිය යුතුයමේ පින් කළ යුතුයමේ. දෙවි වූවන්ටත් මිනිස් වූවන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රවණ නිවන් අවබෝධ කරගතුරු පින උපකාර වේ. මේ පින උපකාර දහම. මේ පිනේ ලැබෙන්නේ මොනවද? ආවිස වර්ණයේ සැපේ බලේ නුවණ. ඒ ටික තමයි පසුතලයේ කරන්නේ. ඒ තුල පිළිහිලා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. එතකොටයි වැඩි වෙන්නේ. ඉතින් වඩන්න අපහසුතාවක් තියෙනවා නම් ඒ අපහසුතාවට බාධා අපි දකින්න ඕන විදියට. දැන් සමහරවල්ලාට හරි අමාරු භාවනා කරන්න කියලා විදර්ශනා භාවනා කරන්න ගියාම ඔළුව කෙලින් තියාගන්න බෑ. කැරකිලා කල්ලනවා, කලන්තයක් කල්ලනවා, හිර වෙන්න පටන් ගන්නවා, මේ මිජය වලටපත් වෙනවා. අන්න ඒකටපත් වුණාම මොකද වෙන්නේ? අර ආයු වර්ණ සබවල ප්‍රඥාවල තිබිච්ච අඩුපාඩුවක් නිසා තමයි අපිට අර බාධකේ ආවේ. දැන් මේ වෙලාවේදී අපි දැනගන්න ඕනේ ඒකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරලා දෙන්න. දැන් සමහරවල්ලාට කරන කීයේදී මතක නැහැ. දැනීම නැති වෙලා යනවා. වටහා ගැනීමට දැක ගැනීම විදිහට ශක්තිය නැති වෙලා යනවා. දැක ගැනීමට වටහා ගැනීමට වටපිට බලා ගැනීමට හෝ අවශ්‍ය කරන දේ කාර්යයන් නිසා පූජා කිරීමෙන් උදව් උපකාර කිරීමෙන් තමන්ට ලැබෙනවා පිනක් ඒක වහගෙන යන. අන්න පහන්නාලෝකයේ තියෙන විශේෂය. ඒ කියන්නේ පහන්නාලෝකේ බුදුරන් වහන්සේගේ නම කියලා පානපත්තු කරන එක නෙමෙයි ඒ කියන්නේ. ආර්ය යන්තරක ඉන්නවා නම් මාර්ගය තියෙනවා නම් යන්න බෑ කරුවලේ පේන්නේ දැන් තියෙනවා නම් අරවම තියෙනවා නම් ඒ තැන් වල මාර්ගය හදලා දෙනවා. තමන්ට මාර්ග වාදක දුර වෙනවා ආර්ය මාර්ගය පුරන්න. ඒ දැන් ආලෝක කරලා දෙනවා. එතන ඒ ආලෝකයෙන් එයාට යන්න ඉන්න පුළුවන් පහසුවක් හැලදෙනවා. ඒ කරලා දුන්න පින තමන්ට තමන්ට අර බාධාගෙන තියෙන හේතු වෙනවා. වැරේට බැසාර පස්සේ ඉන්දයක් යකෙක් කන්න බඩි ගිනිනවා. බඩි ගිනින ඉන්දෝ බැරුව යනවා. ඇඟට පණ නැති වෙනවා වගේ නේද? පෙලක් හැට. හරි වැඩේ උනේ. මොකා ඉන්නත් බෑනේ. භාවනා කරන්න ගියාම ඔය වෙන තව එකක් කියනවා. නේ තමයි ඒක හැදෙන එක. ඒ අය දැනගන්න ඕනේ ඒ අය දන් දීම නිසා තිබිච්ච ආ වූ ශක්තිය තමල්ලක අඩු වෙලා තිබිච්ච නිසා තමයි Tamante ඒ බාධකේ ඒ නිසාම එන්නේ. ඒ දීමේ ශක්තිය ලැබිලා තිබුණා නම් Tamante චිත්තජ රූප නැගිලා හරි. අර බලිකින් නැති කළා දාන ප්‍රබෝධය ඇති කරනවා. දැන් ප්‍රීති ආහාරකෙන් ජීවත් වෙන්න පුළුවන් දවස් ගාණක් අර විදර්ශනා කර්මස්ථානයේ වැඩමින් ඉඳත් පුළුවන්. බලිකින්නක් නෑ. අගර අප්‍රාණිකත්වයකුත් අන්න අර පිනේ පින්ඵලයක් වශයෙන් ප්‍රීතිය ආහාරකෙන ආහාර නිපදවනවා. චිත්තජ ආහාර නිපදවලා දෙනවා. ඒතර අර ශක්තිය මතුවලා එනවා. එක බත් මිටා කරගෙන අරගත්තා. ඒ බත් මිට හොදටම ඇති වෙනවා දවසක් ජීවත් වෙන්න. අර වගේ අර ප්‍රීති ආහාර කරගත්ත කට්ටියගේ ප්‍රීති ආහාරය වක්ෂණය කරමින් ජීවත් වෙනවා. ඒ ආහාරයෙන් නැగిලා යනවා. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. කායට දුබලතාවයක් ඒකේ ඉන්නේ නැහැ. ප්‍රබෝධයක් නැగిලා ඉන්නේ. මෙන්න මේ වගේ අවශ්‍ය කරන දේවල් සකස් කරගත්තාම තමයි අපිට නිවන් මඟ සපුරා ගන්න අවශ්‍ය කරන පසුතලයේ හැදෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආදාද මේක කරගන්න බලනවා. ඒකට තියෙන අඩුපාඩු බල බලා දුරු කරගන්නවා. පින් වැඩියෙන් කළයි කියලා අපත යන්නේ අපතේ කියත් මට ප්‍රශ්නයක් නෑ මට බාධකයක් වෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ. වැඩිපුර පින් කරලා තිබුණා කියලා එහෙම නිවන් මාර්ගයට කිසිම බාධකයක් නෑ. අඩු වුණොත් තමයි බාධක. ඒක තේරුම් ගන්න ඕනේ. ප්‍රඥාව වැඩනට පස්සේ තමයි වැඩිච්ච පූර්ණ කරගත්ත කෙනාට ඊට පස්සේ පින් වලින් ඇති වැඩක් නෑ. එයාගේ වැඩේ කරගෙන ඉවරයි. නමුත් එයා දැනගන්නවා නිකන් ඉන්නේ මගේ වැඩේ කරගෙන ඉවරයි දැන් ඉතින් මට කවන්නේ නැහැ මට ඔක්කොම හරි අනිකර හෙන ගෙව කමන්නේ කියලා හිතන්නේ ආරේ මම කරගත්තා නම් ඊට පස්සේ මම ආපු මාර්ගය වගේ තව කී දෙනෙක් ගොඩ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මම කියා දෙන්න ඕනේ ඒකට මම අත් උදව් දෙන්න ඕනේ. නිසා මොකද කරන්නේ? අරිහතුන් වහන්සේ අරිහත් උන්වහන්සේ අරිහත්ත්වයටපත් වෙලා හිටියා. දානි දෙන කෙනාට පූජාව තියෙන කෙනාට උන්වහන්සේලා හැම අපවත් හැම උත්සාහයක් වීර්යයක් ධෛර්යයක් ලබා දෙනවා උදව්පකාර කරනවා ඒවා කරගන්න. උන්වහන්සේලාට ඕනවට නෙමෙයි. අර ලෝකයාට ඉන වටේට අත දෙන්න. ඒක තමයි දයනුකම්පාව කියන්නේ. ওই ක්‍රමෙන් තමන් පාරමී ගුණයන් පූර්ණී කරන ගමන් අනිකායට අත දෙන ක්‍රමේ තියෙන්න ඕනේ. ඒතර බාධා නැති වෙලා තමන්ට මග වඩා ගන්න පුළුවන්. මේ චිත්ත රූප නිසා කය ඉරහඳ ග්‍රහතාරකා නිර්මාණය වෙන ආකාරයේ ධර්මානුකූලව පහදා දෙන්නේ. දැන් මේක තින් මා ගැඹුරු විස්තර මෙයා තියෙන්නේ. එකකින් දෙකකින් කියලා ඉවර කරන්න පුළුවන් නෙවෙයි. ලෝකයක් ආරම්භ වෙනකොට ඉස්සෙල්ලාම මේ ලෝකේ ආරම්භ කරන්නේ කවුරුවත් කාගේවත් බලයකින් නෙමෙයි. හැම හැම ලෝක සත්වයකම ඊට ඉස්සෙල්ලා කල්පයක සක්වලක ජීවත් වුණා. ඒ ජීවත් වෙලා හිටපු මානසික ලෝකේ තමාගේ මනසේ තියෙනවා. ඒ තියෙන බව අපිට මේ සිහි කරපුවාම දැනෙන්නේ නැහැ එහෙම එකක් අපිට තියනවාද කියලා. දැන් අපිට කිව්වොත් එහෙම දැන් මෙහෙම ඉන්නකොට. ඔයා හොඳ ලස්සන කැලෑවක් චිත්‍රයට නගන්න. ඔයා ගිහින් බලමු පූජනීය ස්ථානයක් දැන් දැකලා තියෙනවනේ චිත්‍රයට නගන්න කිව්වොත් අපිට චිත්‍රයට නගන්න මතක් කරලා ගත්තම මතකෙන් නැගින්නේ ඒ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ ආකාරයේ ඒ ඒවට උන වර්ණ අපි දැකලා තිබුණත් හිතලා බලපුවම නැගින්නේ නැහැ මනසට. මනෝරූපයක් ඉතලම මවා ගන්න බෑ. හැබැයි එහෙම බැරි අපි හීනයක් දකින්න දකින්න නැතර වගේ දැන්. අර වන්දනා ගමන ගියේ හීනෙන් දකින්නකොට. අර පියවි තත්ත්වයේ මනෝ මනෝමය වශයෙන් මවලා ගන්න බැරි ඒ ප්‍රදේශයේ ස්වභාවය. කිසිම අපහසුාවක් නැහැ. ඇහැට පේනවා, එවෙලි පේනවා වගේ හීනෙන් බලන්න පුළුවන් නේ. දැන් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන ආකාරය ඔබේ මනසේ තියෙනවා කිව්වොත් එහෙම අපිට එකපාර ඒක ඇත්තද? අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. අපි නේද හීන දැකලා තියෙනවා. ඔය කියලා දැකලා තියෙනවා. මේ මනුස්සය මේ හිටපු ලෝකේ වාගේ තමන්ගේ ගේ දොර ඉරකරන් වාගේ වසුතලයේ වාගේ මේ ගහ පිටපු ගහකුල පිටපු පරිසරයේ වාගේවා දැකලා නැද්ද? ඕන තරම් දැකලා තියෙනවා. කවුද ඒවා මැව්වේ? කවුරුත් ඇදී මාරලා දුන්නාද? නෑ තමාගේ මනසේ තැන්පත් වෙලා තියෙච්ච මනෝ සතහන ආකාරය ලෝක ආකාරය නැද්ද? ඔය ලෝකේ ආකාරය අපේ මනසේ තැන්පත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි මේ භෞතික ලෝකයේ තිබෙන ආකාරය අපේ මනෝ ලෝකේ තැන්පත් වෙලා තියෙනවා. අපි මේ භෞතික ලෝකයේ භුක්ති විඳීම තමයි සත්‍යය වශයෙන් පැවැත්මට අවශ්‍ය කරන රස භුක්තිය හොයාගෙන යන්නේ පංචකාම භුක්තිය. මේ පංචකාම භුක්තිය ලබන්න අවශ්‍ය කරන පසුතල ක්‍රම රටාව තමයි මේ ලෝකෙ මේ විද්‍යාමානව තියෙන්නේ. දැන් අපේ බලාපොරොත්තු මතුවරත් පංචකාම භුක්තිය විඳීම නම් බලාපොරොත්තු වෙනවා. ඒ බඳු පරිසරයක් අපි ගොඩ නගන්න ඕන. ඒ ගොඩ නැගීමේ බලාපොරොත්තුවත් අපේ මනසේ තැන්පත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ තිබෙන එක්තරා විදියක ඡායා පිටවතක් අපි හැම කෙනාගේම මනසේ තියෙනවා. මේ මේ ලෝකේ විනාශ වුණාට පස්සේ ලෝක සත්‍යය. මෙතනින් ගිහිලා ඉතින් ආභාසර කියන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් වෙලා උපදිනවා. එහෙ ඉඳලා ක්‍රමක්‍රමයෙන් මොකද කරන්නේ ආත්‍ය ආවිෂ පිරිහිලා. ප්‍රථම ධානය තලයට නිකන් බහිනවා. හැබැයි තවත් මේ පංච කාම ආස්වාදින කාම ලෝකයක් නෑ. ඒක රූපාවචර ලෝකයක්. ඒකේ ආවිෂ පිරිහිනකොට අන්න ආයතරයක් අර ඉස්සෙල්ලා පෙර පෙර සක්වලේ පෙර කල්පයේ ඉඳලා විඳපු පංචකාම ආස්වාද පරිසරයේ මතකයේ තිබිච්ච එක මතක් වෙලා එනවා. ඒ බඳු ලෝකයක් මතුව අපිට තිබුණා නම් ඒ පංචකාභුක්තියෙන් ඉඳ ඇසුරු කරගෙන ඉඳ ඔය අදහස පහළ වෙනවා. අන්නේ මනෝ අදහසට අනුකූල වන්නා වූ චිත්ත රූප නැගින්න පටන් ගන්නවා අර ආදි කල්පික ප්‍රථම අධ්‍යාන තලයෙන් ඉඳලා මේ ලෝකෙට එන්නේ ඉන්නේ බ්‍රහ්මයන්. අන්නේ නැගින චිත්ත රූප වල බලාපොරොත්තුව මොකද්ද? පංචකාම ආස්වාදයේ දින පෙර තිබුණා වගේ ලෝකයක් අපිට ආයිත් හම්බ වුණා. ඔන්න අදහස්. එහෙනම් සටහන කොහෙද දීලා දුන්නේ? අතකොලේ අපේම මනසේ තිබිච්ච ආදි සටහන තමයි. ඊළඟ නවසක් වල හදන්න මූලික සැලැස්ම ගෙනත් දෙන්න. අන්නේ සැලැස්මට අනුව නිපදවන චිත්‍ර රූප. නිදහස් වෙවි මොහිතන හිතන මොහොතේ නිදහස් වෙලා. තත්පරයට කෝටි ලක්ෂ ගණනක් චිත්‍ර රූප නිදහස් වෙවි. සුද්ධාෂ්ටක නැමැති පරමාණු බවටපත් වෙනවා. අන්නේ සුද්ධාෂ්ටක ඒක නිපදනකොට මොනවා කුමක් සඳහාද නිපදෙව්වේ? ඒ දේ ආවේනික කරගෙන ඒ ස්වභාවය නිස්පාදනය කිරීමේ හැකියාව අරන් ශක්තිය විශේෂයේ ගැප් කරගෙන තමයි ලෝකෙ නිදහස් වෙන්නේ. මෙන්න මේ ශක්තියෙන් තමයි නැවත වාරය සම්පත්‍ති කර මහා මේක වරසාව කියලා ආරම්භ වෙලා. හැම වෙලෙතෙම මේ ජල කුණාටුවක් වගේ නැහැ ජල ජලයක් සකස් වෙලා. මේ වලාකුලක් වැනි ප්‍රදේශයක් සකස් වෙලා. ඒකේ ගැබ්බෙච්ච ශක්තිය තමයි ක්‍රියාත්මක වීගෙන වීගෙන නැවත වාරයක් ජලයේ බවටපත් වෙලා ගොඩ බිම බවටපත් වෙලා ක්‍රමානුකූලව ගස් කොළන් හැදෙන්න අවශ්‍ය මූල රසායන නිෂ්පාදනය කරලා මූලිකව සොයන් ජාතකයෙන් සත්‍යයෙන් නිපදවන්න පටන් ගන්නවා. මෙන්න මේ නිපදවීමේ ක්‍රමයෙන් තමයි ක්‍රමානුකූලව මූලික පොළොව නිපද වෙන්නේ. මේ පොළොව නිපද වෙනකොට නිපද වෙන්නේ මොකටද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමියව ලබා දීමට අවශ්‍ය යමක්ද? ඒ දේ නිෂ්පාදනය කිරීමට තමයි මේ පරමාණු වල ශක්තිය ගැප් වෙන්නේ. ගැප් වුණා. අර මූලික බ්‍රහ්මකල්පික මිනිසෙගේ විහිදිච්ච පරමාණු වල. කෝටි ප්‍රකෝටි ගණන් බ්‍රහ්මයේ විහිදෙන පරමාණු ශක්තිය අන්තක්කල්ප ගණනාව තිස්සේ විහිදෙන. අන්තක්කල්ප 20 කියන කාලයක් තිස්සේ. ඔන්න ඔය විහිදෙන ශක්තිය ගැබ් වෙලා ගැබ් වෙලා තමයි අර මේ ලෝකේ හදන මූලික සුද්ධාස්තක නැත්නම් අර කියන මේ මූලික රූප කලාප හටගන්නේ. මෙන්න මේ රූප කලාපයේ ක්‍රියාත්මක වෙන භ්‍රමණ චක්‍රේ අර ඇස කන දිවනාසය ශාරීරිය මන කියන ඒවාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා මුණ ගැස්වන්න අවශ්‍ය කෙන පසුතලයේ හදන්න තමයි ලෝක නිර්මාණය ආරම්භ වෙන්නේ. ඒවා එකින් එකට පරමාණු එකින් එකට සම්බන්ධ වෙලා ගණීභාවන වෙලා ඒවා ආයිසර නැවත සම්බන්ධ වෙලා ආයි ගණීභාවන වෙලා ඒවා නැවත සම්බන්ධ වෙලා ඒවා ආයි ගණීභාවන වෙලා මෙන්න මේ වගේ ක්‍රියාවලියක් මේ ලෝකෙ සිද්ධ වෙනවා. ආපෝ තේජෝ වායෝ පඩවි කියන මූලික හිතේ තියෙන ගති හතරක් මුල් කරගෙන හටගන්න මූලික කොටසක් තමයි. ඉස්සෙල්ලාම හටගන්නේ හටගන්නේ ලෝකේ. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකය කියන පරමාණු ඉස්සෙල්ලා හටගන්නවා. මේක හටගත්තට පස්සේ මොකද වෙන්නේ? මේවායින් ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියලා මූලික වන්නා වූ අවස්ථාවක් අරගන්නවා මේ ගති හතරක අවස්ථා හතරක් රූප අවස්ථා හතරක් ඊට පස්සේ ඒවා යලි එකතු වෙලා ආපෝ මහා භූත තේජෝ මහා භූත වායෝ මහා භූත පඨවි මහා භූත කියලා ඊට වඩා ගණීපවන අවස්ථාවක් නිර්මාණය කරනවා. ඒවා යලි එකතු වෙලා ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු කියලා පස් ජල ගිනිසුලන් කියන හතරක් නිෂ්පාදනය කරනවා. අන්නේ නිෂ්පාදනය කරගත්තාම ලෝක භුක්තිය අවශ්‍ය පසුතලයේ හැදුවා. තව භුක්තිය අවශ්‍ය කරන බඩු භාණ්ඩ බාහිර ආදී හැදුවේ නැහැ. ගස්කොළන් ආදී අවශ්‍ය දේ හැදුවේ නැහැ. අනේ ධාතු හතරේ ඊළඟ සම්මිශ්‍රණය හටගත්තාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් ආස්වාදින්ද යම් ද්‍රව්‍ය වස්තුවක් ඕනේද? සත්පුද්ගල වශයෙන් යම් කයක් ඕනේද? ඒක නිෂ්පාදනය කරන්න මම වගේ කියන දෙකක් නැහැ ආධ්‍යාත්මික බාහිර දෙකක් නිෂ්පාදනය කරලා සම්පූර්ණ කරනවා. ඔයින් එහාට සම්පූර්ණ කරන ශක්තියක් ඒවට ගැප් වෙලේ නැහැ. මොකද පංචකාම භුක්තියෙන් එහාට ලෝකයට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. දැන් පංචකාම භුක්තිය ලබා දෙන මට්ටම තමයි යම්කිසි ද්‍රව්‍යයක් ක්‍රියාත්මක කරලා සුද්ධාෂ්ටකයක් ක්‍රියාත්මක කරලා නිෂ්පාදනයේ අන්තිම අවස්ථාවට එන ඉන්නේ උදින්ට. ඒකේ අන්තිම අවස්ථාව තමයි පස්දාලා ගිනිසුලන් කියන එක හේතු වෙලා ඒකේ සංකල්පණයකින් අවශ්‍ය කරන රස භුක්තිය විඳින්න අවශ්‍ය කරන සත්ත්ව පුද්දල ද්‍රව්‍ය වස්තු ගස් කොළන් ආදී සියලුම දේ හටගන්නේ. ඔය කෙටින් කිව්වේ ටික මොකද වචින් එක විග්‍රහ කරන්න ගියොත් නිකන් අතින් ගාක් විග්‍රහ යන වෙලාව. මූල ධර්මයේ ඕකයි. ඉතින් ඉරහද ග්‍රහ තාරකා නිෂ්පාදනයත් ඔය ක්‍රමයේ තමයි. මුලින් හටගත්තේ ඉරහද නෙමෙයි. මහ පොළොව හටගෙන මහ පොළොව හටගෙන මේ පොළොවේ තමයි මූලික අවස්ථාව හටගත්තේ. මෙතන හටගත්ත දැන් පටන් මොකද කරන්නේ පුද්ගලයාට ස්වයං ප්‍රභා ආලෝකය කියන අර ප්‍රභාසර චිත්තයේ ආලෝකය තිබුණේ වායුවක් වශයෙන් හටගත් එක ඝනීභාවනයේ වෙලානේ සකස් වුනේ දැන් මේ සකස් වෙච්ච මේ මහ පොළොව සකස් වෙලා මේකේ ඝනීභාවන කය සකස් වීම බොහෝ කාලයක් අන්තක්කල්ප 20ක් ගත වුණා ඒ අන්තක්කල්ප 20 ගත වෙලා ඊට පස්සේ මේ ලෝකේ හැදුනා ඉස්සෙල්ලා භූමි පටකයක් වැනි අර රස ආහාරයේ භුක්ති විඳින එහෙනම් පංචකාම රසයෙන් රසාස්වාදයේ ලබන්නේ ගන්ධාස්වාදයේ ලබන්නේ අවශ්‍ය කරන විදිහට පොළොව නිපදුණා අන්න ඒක තමයි බ්‍රහ්මකල්පික මේ බ්‍රහ්මකල්පික හිර බ්‍රහ්ම ආදි බ්‍රහ්මිය. එතනින් චුතේලා මිනිස් ප්‍රතිසන්දියක් ලබලා බ්‍රහ්මකල්පික මනුෂ්‍ය කාය ලැබුවා. ඒ බ්‍රහ්මකල්පික මනුෂ්‍ය කාය ප්‍රීතිය ආහාරකෙන් ජීවත් වෙන ආකාශචාරී ගමන් කරන්න පුළුවන් එවන් චිත්ත ප්‍රබෝධයේ ප්‍රසාදී යුත් කය. අති සූක්ෂමයි. ඒකයි සැරිසරාගෙන කල්ප අන්තක් කල්ප ගන්නක් ඉන්නවා. ওই කාලේ වෙනකොට ඒගොල්ලන්ගේ බලාපොරොත්තුෙන් හදපු මෙහි නිෂ්පාදනයේ මේ ලෝකේ හදලා ගණීභාවන කරලා අර ද්‍රව මට්ටම ද්‍රව හදලා ද්‍රව මත මේ තරහා මේ සුවඳ මේ ආහාර තට්ටුවක් හදලා කිරියෝදයක් වැනි ස්වභාව රසයක් ඇති එබඳු ආහාර තට්ටුවකින් මේ මුළු පොළොව වහගෙන යනවා ජල පොළොව වහනවා අන්නේ ජල පොළොව වහගත්තට පස්සේ ඒක තමයි රස පොළොව කියන්නේ අනේ රස පොළොව හැදුනාම සුවඳ තියෙනවා රස තියෙනවා පංචකාම සම්පත්තියෙන් දෙකක් විග්‍රහ දෙකක් විදීමට දැන් හැදිලා අර උඩට විහිදිලා යන අර සුවඳ අර ආකාශචාරීව ගමන් කරන අයට ඉස්සෙල්ලාම පංචකාම ආස්වාදයෙන් ගන්ධ ආස්වාදය ලබන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න පංචකාමෙන් ඉස්සර ඉස්සර බිඳපු ඉඳපු ගති ලක්ෂණ දැන් මතුවලා එනවා. ඊට ඉස්සෙල්ලා කල්පේ විඳ සුවඳ. දැන් එයාට අලුතෙන් ලැබෙනකොට ඒ ඉස්සර කල්පිත විච පංචකාම ආස්වාදයෙන් විඳගෙන හිටපු කාම ලෝකයේ යම් ආස්වාදයක් වින්දාද යම් ස්වභාවයක් පරිහරණය කළාද ඒ බඳු පරිහරණය කිරීමේ මතක සටහන ආයි මතුවලා එනවා මතුවලා එනකොට ඒගොල්ලන්ට දෙන ඒක ඉඹ ඉඹ ඉන්න ඕනේ ඒ ආස්වාදය ගන්න ඕනේ කියලා මේ සුවඳ පස්සේ හඹාගෙන එනවා. ඇවිදලා බලන්න කොහෙන්ද මේ සුවඳ එන්නේ කියලා මූලස්ථානට ඇවිදින් බලනකොට රස වෙනස් දෙන තැනින් තමයි සුවඳ එන්නේ. ඒක තමයි රස පොළොව. අන්න එතෙන් දෙනකොට මොකද වෙන්නේ? රස විඳපු එකේ රස ක්‍රාම තෘෂ්ණාවක් දැන් නැగిලා එනවා. අර පෙර රස විඳ තිබිච්ච අදහස මතුවලා එනකොට පෙර ඊට ඉස්සෙල්ලා කල්පේ. එයාට හිතෙනවා ඒක කට ගාලා බලන්න. දැන් බාහිරින් මේ දේ හදනකොට ආධ්‍යාත්මික වශයෙන් අර සුවඳ ආග්‍රහණය කරන කාලයක් නේ සුවඳට අනුකූල වන්නා විදිහට කය හැදිලා. ඊට පස්සේ කය සකස් කරලා දෙනවා. එන්න එන්න ගණීභවණය කරනවා. ඒකෙන් සියුම් රසය ගන්න පුළුවන් රස ලාටුව. කටකාලා බලනවා ඒකෙන් ඇඟිල්ලෙන් අරගෙන. කටකාලා බලනකොට මොකද ඉන්නේ? ඒක හරි රස දැනෙනවා. දැන් ඒතකොට ආග්‍රාණය නිසා ගත්ත මේ කාම රාගයත් ආවා. ගන්ධ කාමී. රසය ගත්තම රස කාමියත් ආවා. තම කෙටියෙන් කියන්නේ ඔය හැදිච්ච ආකාරය ඉතින් මොනවද ගාන කියන්නේ කොහොමද රස කියන්නේ මොකද නිරුක්ති තියෙනවා. ඒවා කියන්නේ මේ අත්‍යවශ්‍ය කාලේ වෙන ඒවාට යනවා. ඉතින් එතෙන්ද ගාත්තට පස්සේ මොකද ඒක දාලා යන්න බැරුව යනවා. ඒ ඇතුළෙම ඉඳ හිතෙනවා. ඒවම කටගාගෙන ඒවම භුක්ති දින කය ගණී බවම වෙනවා. කය ගණී බවනේ වෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ ක්‍රමක්‍රමී. පංචකාම ආස්වාදයේ විදීමට හේතුකාරක වෙන අදහස් එන්න පටන් ගන්න කාලේ ගණී බව නෙවෙයි හැදෙනවා. ක්‍රමක්‍රමයෙන් පංචකාමයන් සඳහායි බුද්ධිලා නැඹුරු වෙන්නේ. නැඹුරු වෙනකොට අනුකූලව මේ ලෝකේ පරිවර්තනයත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. පසබවටපත් කරනවා මේ මහ පොළොව මතු පිට. අන්න ඒතර භූමිපටක කියන ආහාරයක් හතු වෙනි ආහාරයක් ඊළාට හම්බ වෙනවා ඊට වඩා ගණීභාවන එකක්. අර එක්තරා මට ගණීභාව රස විඳලා ගණීභාවන වෙච්ච කයින් ඥාන හතු ආහාරයට ගන්න පුළුවන්. අපි ගන්න හතු ආගේ නෙමෙයි හතු කියන නම විතරයි කියන්නේ. ඒවා ඊටාම සුමුදු මුදු මොලොක් වර්ගයක් ඒක. අද කිය අපි හතු කියන්නේ අද කියන උපමාවෙන් අද මේ හතු වල ස්වභාවයද ගණීපාන වෙලා රස නැති වෙලා තියෙන්නේ. පොළොවේම නැගෙන හතු වර්ගයක් හැදෙනවා ආහාරයට ගන්න පුළුවන් එකක් උයලා කියලා ගන්න ඕන එකක් නෙමෙයි. අර පුන්නේ ඉර්ධියමයි එක නැగిලා ඉන්නේ ඊට අනුකූලව. අර රස ධාතු වශයෙන් රස පොළවේ රසේ භුක්ති විඳපු අය. දැන් හතු වලින් උනේ එක ගන්න. මෙන්න මේ හතු භුක්තියේ පටන් ගන්නතර පස්සේ පුද්ගලයාගේ මුළු ශාරීරිය තුළම ඇති වෙන වෙනස්කම. ලිංගේන්ද්‍රියන් පහළ වෙලා ඉන්න ලිංගේන්ද්‍රියන් බලවත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඉතිරින්ට ඉතිරි ලක්ෂණ පෙර භවයේ ඉතිරිව හිටපුවාට ඉතිරි ලක්ෂණ පහළ වෙනවා. පෙර භවයේ ඉතිරි ඉස්සර කල්පේ ඒ කල්පේදී පුරුෂව හිටපුවාට පුරුෂ ලක්ෂණ පහළ වෙනවා. මේකෙන් ස්ත්‍රී පුරුෂ පාර්ශවයක් මේ ලෝකේ තනින් තන විද්‍යාමාන වෙනවා. ස්ත්‍රීට පුරුෂයා පුරුෂයාට ස්ත්‍රිය දකිනකොට ඒ පෙර ඊට ඉස්සෙල්ලා කල්පිත විච කාම සංභෝගයන්ගේ ස්වභාවය මතුවලා එනවා. ඒ අදහස් මතුවලා එනවා. ඒතර ස්ත්‍රී පුරුෂ සංභෝගයන්ට මේ සත්‍යය පුරුදු වෙනවා. අන්න පුරුදු වෙනකොට මොකද වෙන්නේ? අර්ථවිච ආහාරය ගන්න බෑ. ඊටත් අර දැන් ක්‍රමක්‍රමයෙන් මේ දූෂිතාවේ කරන ආගන්තුක උපක්ලේශ වලට මේ බැඳින්නේ. තව පුණ්‍යේදී දුරු කරන්න තරම් ශක්තිය ආකාවේ නෑ. දූෂෙවුනේ නෑ. නිසා ඒකෙන් හරියනවා බදාලාතාව කියලා වැළුවක් ගියා. ඒකම තියෙන ඊළඟ අද හතු වල වෙනසකින් අද හතු දැකවා වගේ. බදාලතා කියන්නේ අද මෝරලා රොඩු වෙලා අපේ කතාව බදල කියන්නේ. එදා තියෙන බදාලතා ඒකට කිව්වේ. ඒකේ මුල එතන. ඒ මුලින් හටගන්නේ ඒවා. ඊට පස්සේ කල්පයේ මුලින්ම පංච ලෝලයක් ඇති වෙච්ච නිසා පංච කාමයන්ට ලොල් වෙච්ච නිසා ඇති වෙන මානසිකත්වයේ අර කිලුට ගතිය. ඒකට ගැලපෙන ආහාර සහිත වන්න ගහ කර ගන්නවා කල්පයේ මුලට මතගත වෘක්ෂය කල්ප වෘක්ෂය කියලා අපි කියනවා. ඒකට කියනවා පහ ලෝල් කරන නිසා පොල් ගහ කියලා. අන්න කල්පයේ ආදී ගහ කටගත හැකියි. මේ ලෝක සත්‍යය මොකද කරන්නේ? එක කොටසක් ප්‍රියමනාප කොටස හැඩ වැඩ කොටස එක් වෙලා ඒගොල්ලෝ ගොඩක් ගහනවා. ඒගොල්ලෝ වෙන ගොඩක් ගහනවා. අනික අය මඩවන්න පටන් ගන්නවා. උඹලා කැතයි, උඹලා ලස්සනනේ. උඹලා අපි වගේ හැඩ වැඩයි නෙමෙයි. උඹලාගේ හැම කැතයි. ඕන්ගේ වර්ණ ભેදය තමයි ඉස්සෙල්ලාම හටගන්නේ. ලස්සන පස්සේ ගිහිලා දෙපැත්තක් වෙලා. මෙන්න මේ වෙලාවේ කොටසක් හැලෙන්න පටන් ගන්නවා. හැලෙන්න පටන් ගන්නවා. ඒතර මානසිකත්වයේ ආය ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට අරගෙන. කයින්ට වඩා. අර වදාලතා කියන එකත් අහක් වෙලා සැලවිච්ච කට්ටියගේ ගති ලක්ෂණට ආහාරයක් වශයෙන් හැල් වී පහළ වෙනවා. මහාන් තත්ත්ව විචාගේ ගති ලක්ෂණන මහ වී පහළ වෙනවා. ගොඩ අයට මහ වී පහළලා මඩෝපු අයට හැල් වී පහළලා ගොඩ මර දෙකේ හැල් වී මහ වී මේ භෝජන තමයි කල්යන්නට පහළ වෙන්නේ. ඉතලම සොයන් ජාතව හට ගන්නවා. කල්යන්න යන්නේ මොකද එන්නේ? පුද්දේලා දූසේලා දූසේලා වැටකුරු ගහගෙන එක එකනාට අයිති දේවල් මේ තමන්ගේ මේ පොදු ලෝකයේ පුද්ගලික භුක්තියට අරගෙන ඔහොම ගන්න ගන්න වී වලට ඔබදු පහල වෙලා එන්න එන්න ඔඩු බඩු වැඩි වෙලා රසය අඩු වෙලා ඔය ක්‍රමයට මේ අර සොයන් ජාතේ නැති වෙලා වවාගෙන හදාගෙන කණ්ඩ වෙලා හැම ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා එනවා. ඉන් ක්‍රම දූෂණය නිසා දස කුසලයේම දූෂේ වුණාට පස්සේ බුද්ධිලාට ඊට වඩා දූෂේ වෙන්න දෙයක් නැහැ. ඒ අවස්ථාවේ ඊට ගැලවෙන හතර පහයි ඔක්කොම පහළලා අර්ථිවිච්ඡ ස්වයං ප්‍රබාලෝකේ නැති වෙලා ගිහින් අඳුර වෙන්න පටන් ගෙන ක්‍රමක් වෙමින් මේ දස කුසලයේ නැති වෙන මුල්ම කාලේ ස්වයං ප්‍රබාලෝකේ නැති වුණාම අනී අපිටත් දැන් කාර්ය සූරාන්දමේ යන්න බෑ එන්න බෑ පේනවා අඩුයි අපේ වර්ණය බොහොම අඳුරුයි. අපිට ඉස්සර වායි කාර්ය සූරත්වයේ යන්න දෙන කරන්න කියන්න බෑනේ මොනවා. අනේ අපිට ඔක්කොටම කාර්ය සූරව වැඩ කරන්න සූර බලයක් තිබුණනේ. සූර බලය පහළ නම් කොච්චර හොඳ අපිට. ඔය ඔක්කොම එකලා ඔය අදහස ගත්තාම සූර බලය පහළ වීම නිසා ඒ ශක්තියෙන් හටගත් එක තමයි සූර්යයා. එදා සූරත්වය නිසා හටගත්ත අපේ බලාපොරොත්තු නිසා හටගත්තා කියලා අපි ඒකට අපිට සූරත්වය ගෙන දෙන්න අපි අර සූර්යයා කියමු කියලා සූර්යයා කියන වචنين භාවිතා කරගත්තා. සූර්යයා කියමු කියලා. ඉතින් ඒකවල මොකද වෙන්නේ? කාලින් කාලට ওই தත්ත්වය මතුවලා එනවා. දැන් අර ඉස්සෙල්ලා වාගේ නෙමෙයි. ඉස්සෙල්ලා තමන්ගේ ශාරීරියේ ස්වභාවය අර කලාමැදිරියට වාගේ ඔන්න වැඩි කරන්න පුළුවන්, ඔන්න නැති කරන්න පුළුවන්, හංග ගන්න පුළුවන්. දැන් දෙන්නේ දැන් වෙන බාහිර ලෝකෙ එළියක් නෑ. කෑ වේලාවක එළිය කරා යනවා වගේ තමයි ඒ කාලේ ගියේ. මහත් ආලෝකයක් ඇති වෙන ශරීර ආලෝකය, ස්වයං ප්‍රභාලෝකය. කාමයන් භුක්ති විඳින ඔයාලට මොකද කරන්නේ? අර අනිකායට පේනවනේ ස්වයං ප්‍රභාලෝකේ නතර කරනවා. ඒතර අනි ඒ අනිකායට පේන්නේ නැහැ ඒගොල්ලෝ ඉන්නේ දැන්. ඔය ක්‍රමේ තමයි ඉස්සර ගෙනිච්චේ. දැන් පොදුවේ පහළ වෙච්ච ආලෝකයක් ආව ඒක එහෙම නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි ඉරේලිය. හැමතැනම එළිය වෙනවා අර අනිකායට කියනවා ඒගොල්ලන්ට කාම සම්භෝගයන් ලබන්න විදිහක් නෑ. ඉතින් ඒගොල්ලන්ට අනිකායට හැංගවිලා යන්න බෑ ඉරේලිය විනිවිද ගිහලා හැමතැනම හැංගිලා යන එකත් පේනවා. හැංගිලා ඉන්න තැනත් පේනවා. අපේ ඡන්දේ පවත්වා ගන්න ඊට ගැලපෙන පරිසරයක් තිබුණා නේද? අර ඉර හැදෙන පටන් ගන්නකොට පායණ්ඩයි වහිණ්ඩයි පටන් ගත්ත ක්‍රමයේ හැදුවා. එළිය තියෙන ලාඩල් බෑ අනිකාට තද කරුවලා. ඒලට මුදෙන හැබැයි ඡන්දේ පවත්තන්න යන්තම් එළියක් තිබුණා. අනිත් ඡන්දේ කැමැත්තට අනුකූල 15 තිලි චන්ද්‍රය. ඒකට ඡන්ද කියන නම තිබ්බා. චන්ද්‍ර සූර්ය 15 වෙනි මූල ධර්මය ඔකයි කියලා පෙන්නනවා. මේ සාගෙන් චිත්ත ස්වභාවයෙන් පහළ වෙච්ච හැටි. ඒ වගේ තමයි අනිත් ග්‍රහ 15 ත් එකිනෙක ග්‍රහණය කරපු හැටියට ඒවට විපාක දෙන්න අවශ්‍ය කරන්නා වූ දෙයක් ඒ පරිසරය තුළ ඒ කර්ම ශක්තියම පහළ කළා. කර්ම ශක්තිය මුල් වෙලා. ඒකෙන් හටගත ලෝකේ තමයි අපි අද ජීවත් වෙන ලෝකේ. හේතුක ප්‍රතිසන්දියක් නොලබා මාර්ගඵල ලැබිය නොහැකිද කියලා. දැන් මෙතනින්ම තේරුම් ගන්න මෙන්න මේ ටික. මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරන්නා වූ පසුඵලය. අපි ළඟ ගොඩ නැගුණේ නැත්නම් ඒ ප්‍රඥාව පහළ වෙන්න අවශ්‍ය කරන පිළිටන්න අවශ්‍ය කරන මානසිකත්වයේ ගොඩ නැගුණේ නැත්නම් ඒ මාර්ගඵල අවබෝධය ලබන්නේ කොහොමද? මාර්ගඵල අවබෝධ ලබන්න මහා ප්‍රඥා ගුණයක්. තීක්ෂණ ප්‍රඥාවක් අපේ මනසට මනසේ චෛතසිකයක් වශයෙන් ප්‍රඥා චෛතසිකයක් නැගෙන්න ඕනේ. ඒ ප්‍රඥා චෛතසිකයේ නැගීමට අවශ්‍ය කරන පසුතලයේ යම් තැනක දුර්වල ඒ දුර්වල පසුතලය තුළ මානසික පසුතලය තුළ ප්‍රඥා චෛතසිකයේ නැගෙන්න හේතුනේ. ඉතින් අලෝභ ආදේශ අමෝහ කියන මේ ගති ලක්ෂණ තුන නිසා හටගන්න මානසිකත්වයේ තමයි සුද්ධ පසුතලය. අන්නේ පසුතලයේ තුල අවශ්‍ය කරන ප්‍රඥාව පහළ කරන්න අවශ්‍ය අවශ්‍ය මේ මානසිකත්වයේ ගොඩ නැගෙනවා. ඒක තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් යුක්ත වෙන මානසිකත්වය කියන්නේ. ලෝභ මොහයෙන් නැන්නේ අලෝභයෙන් අමෝහයෙන්, අද්වේෂයෙන් අමෝහයෙන්. අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් මේ තුන් කොටසෙම ලෝක සත්‍යය උපදිනවා. ඒතර උපදිනකොට අලෝභයයි අමෝහයයි දෙකෙන් උපන්නොත් එයාට තියෙන හේතු දෙකයි. අද්වේෂයේ හේතුව නැහැ. හේතු දෙකකින් සුද්ධ වෙන එකකින් අසුද්ධයි. අද්වේෂ අමෝහ කෙනෙකුට තියෙනවා. එයාට අලෝභ හේතුව නැහැ. තරහ යන්නෙත් නැහැ. මුලාවටපත් වෙලා ඉතින් හොඳ නරක නැති කරගන්නෙත් නැහැ. හැබැයි ආසාව ලෝභකම නිසා තමන්ගේ වන්නට දෙන්නේ නැහැ. හැකගෙන ඉන්නවා. ඒ බුද්ධිලා ඒ මානසිකත්වයෙන් ඊළඟට උපන්න මිනිසෙක් කියලා ද්වේහේතුක ප්‍රතිසන්දියක් ඇති මිනිසෙක් කියලා උපදිනවා. අර කාරණා තුනින්ම සුද්ධ නැති නිසා සුද්ධ භාවයට මානසිකත්වයේ යරන්නේ. නෑ මේ සුද්ධතාවයෙන් අඩු වෙච්ච මානසිකත්වයක් තුළ ප්‍රඥා චෛතසිකේ නැගෙන පසුතලේ නෑ. ඒ නිසා එයාට නියම මගපල් ලබන්න බෑ. ඒ මානසිකත්වයේ එයත් බැවි ඉඳලා. එහිදී අලෝභ ආදී සමෝහ සාගත වන්නා වූ සංඛාරයක් වඩලා පුරුදු වෙලා ඒ සංඛාරයෙන් යම්කිසි විඥානයක් ඊළඟට පහළ කරලා ඊළඟත් උප්පත්තිය ලබා දුන්නා. අන්න එතන ත්‍රිහේතුක පරිසන්දියක් ආයි ලබනවා. ඒ ත්‍රිහේතුක පරිසන්දිය ලැබුවොත් ආයසරයක් පුළුවන් වෙනවා. එයත් බැරි ඊට අවශ්‍ය පසුතලයේ ලැබුණු අර ප්‍රඥාව පහළ කරගන්න අවස්ථාව තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණොත් ඒ වෙලාවේදී ප්‍රඥාව පහළ කරගන්න ඒ අවස්ථාව ආධාර කරගෙන ප්‍රඥා පහල ගන්න හැකියාවක් නේද? ඒතර අවු නිවන අවබෝධ කරන්න පුළුවන්. දැන් ඉතින් අපිට අපිට මේක එකපාර නිගමනය කරන්න බෑ. හේතුක ප්‍රතිසන්දියක් තියෙනවද නැද්ද කියන එක. ඒක නිගමනය කරන්න අපි ඉතින් අපිට අවශ්‍ය කරන බණ අහලා තයි දහම් සිහි කරලා ඒ කාරණා ටික අපි කරගෙන අපිට තියෙන එච්චරයි. හේතුක ප්‍රතිසන්දියක් තිබුණා නම් මේ ආත්මෙම අධ්‍යවේදීම අවබෝධය ලැබෙයි. එහෙම නැත්නම් මතු අධ්‍යවයකට හේතු වෙන අලෝභ ආදී සමෝහ මානසිකත්වයේ ක්‍රියාත්මක වෙලා සූදු පරිසරයේ ඉපදිලා ඒක කරගන්න හම්බ වෙයි. අපිටම දැනෙනවා ලෝභ ගති අපි ළඟ නැහැ කියලා. දීමේ චේතනා පහළ වෙනවා. ඒ වගේම අපිට කවුරු හරි එකට හඬු වෙනවට වැඩිය අපි කැමති හඬු නොවී ඉන්නවා. සමගියෙන් ඉන්න අපේ කැමැත්ත තියෙන්නේ. අපිට ඕනකම තියෙන ප්‍රශ්නයක් කවුරුවා කිව්වට දරා ගන්න මේ හොඳට හේතුඵල ඇතුව තේරුම් අරගෙන දරා ගන්න ඕනකම තියෙන්නේ. අපි විමර්ශනය කරන හැකියාව බලාපොරොත්තුවක් කරනු තියෙනවනේ ඒ හැකියාව තියෙන බවත් පේනවනේ. කියනකොට අර්ථව වැටහෙනවනේ. අපි ළඟ අලෝභ හේතු, අදේශ හේතු, අමෝහ හේතු තියෙන බවට සාක්ෂි. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය තියෙන බවට සාක්ෂි. ඒ ටික එක දැනගන්න ඕනේ. දැන් අද මෙතන බනහන්න එනකොට එක්තරා පිටසකට එන්න බෑ ඉන්න බෑ මොකද? තමන්ගේ වැඩ කරතු ඊට වඩා ලොකුයි. එන අලෝභ හේතු නැහැ. ඊට වඩා වටිනා එකක් ලෝකේ තියෙනවා. ධර්මයට වැඩිය වටිනායි. ඒ කියන්නේ ධර්මය අහන එක දෙවෙනි කරලා වටිනා එක පළවෙනි කරගත්තාම අලෝභය යට ওই ප්‍රශ්නේ එනවා. අනේ මට බණ අහන්නවට මට මට මතක වෙනවා මට හරි කරදරයි. ඉතින් ගියාම බයිනවා ගහ ගන්න දෙනවා රණ්ඩු වෙන්න එනවා. ඔවුන් ඔවුන් ඉන්නකම මට බෑ හැතිරි ඉන්නකම ඔය හතුරා ඉන්නකම මට නම් බෑ කවදාත් මේක කරන්න. එක එක කාරේ බැන බැන සාප කර කර මනසෙන් ඇතුලේ ඉන්න ආදේශ ගතිය. ධර්මයේ දෙවෙනි කරලා හිටන් ඒ ගැදීට පළවෙනි තැන දුන්නේ. එයාගේ මානසිකත්වයේ අදේශ මානසිකත්වයෙන් උපන් කෙනෙක් කියලා හිතන්න අමාරු තත්ත්වයක් තියෙනවා. 999ක් වල්ලා අම්මා මරන්න බන්නපු අඟුලිමාලට බණක් අහන්න වෙච්චාම ඔකම අත පුරා නේද? කරන්න ගිය ගුරු පූජාව තමතක වුණා. මම නැවතුණා ඔබත් නවතින්න කියනකොට ඕක තේරුම් ගන්න ඕනේ වුණා. ඊට ඔකර වලල වුණා. අර තිබිච්ච ද්වේෂ සහගත මානසිකත්වයේ දෙවෙනි කරලා හිටන් පළවෙනි කරලා අරක දැනගන්න ඕනේ. අන්න ආදේශ මානසිකත්වයෙන් විපංකේනා බාහිර උපක්‍රමයක් නිසා දේශයට වැටලා හිටියේ. ද්වේෂයේ තිබුණ ඵලියට බුද්ධලේ ආදේශ බුද්ධලේක්ද නැද්ද කියන එක නිගමනය කරන්න බෑ. අන්න ඒ බඳු අවස්ථාවක් වෙනකොට ඔහු දකිනවා. ධර්මයක් අවබෝධ කරගන්න අවස්ථාව එනකොට අනිත් සියල්ලම දෙවෙනි කරලා ඒකට කන් දෙන ඒ ශ්‍රවණය කරන ඒක අවබෝධ කරගන්න එයාගේ මානසිකත්වයේ තියෙන්නේ. ඒකාන්තයෙන් මෙයාට අර ආදේශ මානසිකත්වය උපත තියුණුවට ලකුණක්. අලෝභ ආදේශ සමෝහ මානසිකත්වය තියුණු බවට ලකුණක්. ඉතින් ඒකෙන් දකින්න ඕනේ. ඉතින් මේ ඉන්න පිරිස් හතරේ අලෝපදේ සමෝ නැහැ කියලා කියන්න බෑ. පිහේතුක පටිසන්ති දිනින්ද තමයි දහම් මගර බහැලා මේ පරිශන කරගෙන දහම් පරිශන කරගෙන හරියක වැරදි එක වෙන් කරලා හොයාගෙන මේ මගට එන්නේ. නැත්නම් ඉතින් අලෝප දෙනා ගෙදර. තමන්ට වැඩ තියෙනවා ඊට වඩා. ද්වේෂය තිබුණා අනුන්ගේ කියෝ කියෝ අනුන්ගේ ප්‍රශ්න ගැන හිතේ දෙනවා මට බනහන් දෙලා වන්නේ මට ඔක්කොම කරන් නිදහසක් ලැබෙන්න ඕනේ මට හිතේ නිදහසක් නැතුව මොනව කරන්න බෑ. ඒ જાති අදහස් තියෙන්නේ ආදේශ මානසිකත්වය නැත්නම්. ආදේශ මානසිකත්වයක් තිබුණා ඒ වෙලේ තරහ එන එක නෙමෙයි ප්‍රශ්නේ. හරහා එන ගානේ තියෙනවා. මේකෙන් හකෙලා මට නිදහස් වෙන්නේ නැත්නම්. එක දවසක් හරි මේ බණපදයක් අහා ඉන්නා නම් මට මේ ප්‍රශ්න එකක් වතුනවා. කොච්චර හොඳ එහෙමින්ද දිනවා. අන්න ආව ආදේශ මානසිකත්වයේ අදහස. ඉතින් ඒ අනුව Taman දැනගන්නවා Tamanගේ මානසිකත්වය මොකක්ද කියලා. දහමට නැඹුරු කරනකොට බොහොම අවධානයෙන් නැඹුරු කරගන්න තීරුම් ගන්න තීරුම් ගැනීමේ ප්‍රසාදය නැගිනවා නම් ඒ ඔක්කොම එනවනේ. යාට ඒකාන්තයෙන්ම නෑ කියන්න බෑ අලෝපදේ සමග හේතුක ප්‍රතිසන්දියක් තියෙන ලකුණු තමයි ඒවා. මේ තාරකත් වෙනවා යම් කුසලයක් කිරීමෙන් පසු ඒ පාරමිතාවක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කිරීමෙන් නිවට නිවනට පැමිණීම කල්යාමක් හේතු වේද කියලා අහනවා. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. යමක් කරලා පාරමිතාවක් බවට පත් වේවා කියනකොට පාරමිතාවක් වෙන්න හේතු වෙන දිහට කරලාද මම මේ පැතුම් පැතුවේ කියලා දකින්න ඕනේ. මොනවා හරි කරලා පාරමිතාවක් බවට පත් වේවා කිව්වට අපි ඒක ඥාන සම්ප්‍රිත නැහැ. පාරමිතාව පිරෙන්න නම් ඥාන සම්ප්‍රිත වන්නා වූ හිතවිලි ක්‍රියාවතන වලින් ගොඩනැගෙන කුසලයක් පිනක් තියෙන්න ඕනේ. පාරමිතාව සකස් වෙන්නේ එතකොටයි. එනකේ ඥාන සම්පරිච්ඡන කොහොමද ඒක පාරමිතාවක් වෙන්නේ? කුමද්ද එකකින් පිරෙන්නේ? කුමද්ද කුමක්ද මේකෙන් පූර්ණවටපත් වෙන්නේ? අන්න ඒක අපි තුල දැනගෙන තියෙන්න ඕනේ. ඒතර අපි ක්‍රමානුකූලව කරුණු දැනගෙන ඊට අනුකූල වන්නා වූ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුක්තව පැතුව පැතුවා වෙනවා. ඒ වගේ පැතුමක් පැතුවොත් ඒක ඉෂ්ට වෙනවා. පාරමිතාවක් වුණත් ඉෂ්ට වෙන්නේ එහෙමයි. අපි කරන එකක් කරලා හිටන් මේ පාරමිතාවක් මේ පැතුවොත් එහෙම. දැන් එහෙම ඉස්සරහත් මිනිස්සු පැතුවා. බුදුරණන් වහන්සේ වැඩින්න කාලෙත් මිත්‍යා දෘෂ්ටියට අහු වෙච්ච අය. ඒ කාලේ එක එකනාගේ යමන් අහලා. ඔය අන්නේ ආචාර්යවරුන්ගේ කියමන් අහලා. සත්තුරු මේ සත්තු මෙච්චර මල්ලා හිටන් බිලි පූජාවක් දෙන්නකො ගින් දෙවියන්ට බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. දැන් ওই කතාව අහලා සත්තු මරලා මරලා පුච්චෙනකන් මේ පිනේ මට බබලෝ යන්න හේතු ඒවා කියලා පතනවා. දැන් කිසිම ඥාන සම්ප්‍රිත වැඩක් නෙමෙයි ඒකලි. කාගේ හරි කියමනක් අහලා කියමන විශ්වාස කරලා මොට වැඩක් කළා. කරලා පැතුවා. මෙන්න මේ වගේ වතන පැතුම් කවදාවත් ඒ වැඩිට ඉෂ්ට වෙන පාරමිතා ගුණයක් වෙන්නේ නැහැ. තමන්ම දකින්න ඕනේ මේක කෙසේද මේක මේ සම්බන්ධය ඉන්නේ. මගේ බලාපොරොත්තු යමක් කරන්න නම් ඒ දෙයට මොනවද මට අවශ්‍ය වෙන්නේ? ඒ දේ ලබා ගන්න මට මේ කරන වැඩවිල කොහොමද ඒකට උපරිශ්‍රේ වෙන්නේ ආධාර වෙන්නේ? මෙන්න මේ ටික දැකලා තියෙන්න ඕනේ. දැන් යම් කිසි පාරමිතාවක් පුරනකොට මොන පාරමිතාවක්ද පුරන්නේ? ලෝතුරා බුදුබවද පසේ මොන හරි ඒ වගේ යම් කිසි තුන්තරා බෝධියකින් බෝධියක් පතනවා කියලා එකක් කියමුකෝ. ඒතර ඒකෙදි මට මොනවද අවශ්‍ය වෙන්නේ? මට නුවණ අවශ්‍යයි. ඒතර ඒ වගේ මට කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි. මට ඊටවන්නා වූ සත්පුරුෂ සේවනයේ අවශ්‍යයි. මේ ආදි වශයෙන් අවශ්‍යතාවයන් Taman දැකලා මම අද මේ කරන දේ ඒ දේ ලබා ගන්න කෙටේ දුරට හේතු වෙනවාද? හේතුවේ ඵලය කොහොමද? වැපිරු දෙයට අනුව අයස් යන්නේ. එහෙනම් මම වැපිරුවේ සත්පුරුෂ ආශ්‍රයයට අවශ්‍ය දේ නං. මට සත්පුරුෂ ආශ්‍රයයක් ලබන්න හේතු එකකින් හම්බ වෙනවා. මම කල්යාණ මිත්‍රය සම්බන්ධ වෙනා මම සමීප වෙනා ගත කළේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය නම් මම හිටියේ. ඒ හේතුවේ ඵලයෙන් මට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලබන්නම හේතු වෙනවා. එහෙනම් සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා පතන්න පුළුවන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔව් දැනුත් සත්පුරුෂ සමාගමයක් ආශ්‍රය කරමින් කටයුතු කරනවා. ඒ හේතුවෙන් ඒ පින්සක් තියෙන. මට මතු සතුට සමාගමයක් ලැබේවා කියලා පතන්න පුළුවන්. ඒක ලැබෙන්න හේතු තියෙනවා. මොකද ශ්‍රද්ධා, තීල, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා හතරකින් යුක්තයි එතන. හේතුඵල ධර්මයේ විශ්වාස කරනවා. පරිත්‍යාමපා ධර්ම රටාව විශ්වාස කරනවා. හේතු වල අනුකූලයි ඵලයේ කියලා විශ්වාස කරනවා. එන එතන ශ්‍රද්ධාව තියෙනවා. ඊට අනුකූල ශික්ෂණයක් තියෙනවා. අලෝභව, ආදේශ, අමෝහ ගතිය යුක්ත ඊට අනුකූල හික්මීමක් තියෙනවා. ඒක අවශ්‍යදී කරන්න. සීලයක් තියෙන සීල තියෙනවා. ඒ වගේම ත්‍යාග කරන්න. ත්‍යාග කරන්න පුළුවන්. ඒ තමන්ගේ කාලය කැප කරන්න පුළුවන්, ධනෙ කැප කරන්න පුළුවන්, ශ්‍රමය කැප කරන්න පුළුවන්. මේ හැම එකක්ම මේ සඳහා කැප කරන්න හැකියාව තියෙනවා. ත්‍යාග ගුණය තියෙනවා. මේ ක්‍රමයේ හේතුවට අනුව මේ ඵලය ලැබෙනවා කියන එක මම දකිනවා කියලා නුවණින් තේරුම් ගන්න පුළුවන් වෙන න්‍යාය ධර්මය. ඒකට ප්‍රඥාව තියෙනවා. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන කාරණාවන්ගෙන් යුක්තව යමක් කරලා ඊට අනුකූල පැතුමක් පැතුවොත් ඒක ඉෂ්ට වෙනවා කියලා දේශනා කරනවා. ඉෂ්ට වෙන පැතුම් ඉවුවා. අර බුදුරජාණන් වහන්සේ සංකාස පුරද්වාරයෙන් බහැලා අභිධර්ම දේශනාවෙන් පස්සේ එනකොට කෝටි ගාණක් හිටව බලා හිටව පිරිස මාත් බුදු වේවා මාත් බුදු වේවා කියලා වැතුවල බුදු බව. කෝටි ගාණක් බුදු බව වැතුවල. ආනන්ද හාමුදුරුවෝ මේක අහලා බුදුරජාණන් වහන්සේ කියන ස්වාමිනේ කෝටි ගාණක් පිරිස බුදු බව වතන. ඔකර බුදු වේ. බුදුවා හම්බ වෙයි ඔකට. අනුකූලව කටයුතු කරපු අයට හම්බ වෙයි නැති අයට නෑ කිව්වා. අනුකූලව කටයුතු කරන අයට ඒක හම්බ වෙන්නේ. පැතුකට හරියන්නේ. මෙන්න මේවාගේ අනුකූල කටයුතු Taman දැකලා තියෙන්න ඕනේ. සෙල්ලම් වැඩක් නෙමෙයි බුදුබව කියන්නේ. ඔතේ වටිනාම දේ තමයි බුදුබව වතන කෙනෙක් දැනගන්න ඕනේ බුදුරයන් වහන්සේගේ හොඳ පැත්ත නෙවෙයි. අද නම් මොකද වෙලා තියෙන්නේ? අර එලිපත මිටි වේ, උඩලිපත නම් උඩ වේ, උස්මීටි සම වේ, සමුදු නොනැවීම ගෙට වැඩමයි. මමත් යනකොට එලිපතේ මෙයයි පිට පල්ලේ හරි. මන් නැමෙන්න ඕනේ නැහැ නේ. කොච්චර මිටර තියනවා දොරිල්පත කෙලින්ම උඩයයි. මොන ප්‍රාතිහාරයක්ද? මිනිස්සු සාදුකාර දෙයි. මම යනකොට. බුදු වෙලා මිසක් නව තියෙනවා. බුදු වෙන එකක් නෙමෙයි මේ දිනේ මහා මහාන් තත්ත කුහකකමක් මේ හිතේ තියන්නේ මේ කියන්නේ. මේ තමන්ගේ ලෝකකමේ පුරසාරම කොච්චර ඉහළ හිතලා දිනන්නේ. අන්න ගාරගත ගතිය. බිම යනකොට කඳු පල්ලම් මිටි වෙලා සමතලා වෙලා ඒ. හැබැයි සාහිත්‍ය පොත්කාරයේ සාහිත්‍ය පොතේ නම් ඕක තියෙනවා. බුදුරජාණන් වහන්සේට අන්තිමට අනුන ආනන්ද ගණ්ඩක හැරමිටියේ. 80 අවුරුද්දක් ගිහිලා නම් මේ 70 යොදුන් ගානක් ගෙවලා යන්න සිද්ධ වුණා මල්ල රජුගේ කුසිනාරා නුවරට. ගණ්ඩකෝනන්ද හැරමිටියේ කකුල් දෙක අතේ දෙමිලා. කොහෙද මිටිවුනේ? අර හැරමිටි ටික ගහ ගියා වේ. මහන්සි ආනන්ද මං ඉඳ ගන්නවා ටිකක්. 16 පොලක ලක ඉඳගත්තා කියන යනකොට. කොහෙද මිටිවුනේ කොහෙද උසාවිනේ? හැබැයි උන්වහන්සේට ඉරිදි බලයක් තිබුණා. ඒක උන්වහන්සේ එහෙම පාවිච්චි කරේ නැහැ. ලෝකයට යහපතට යමක් පාවිච්චි කරන්න ඒ ඉදිරිපල පැත්තකින් තියෙන ස්වභාවික ජීවිතය ගත කළා. ලෝකයට යහපතට. මේ කන්ද රත්තරන් වේවා කියනවා රත්තරන් වේවා කියලා රත්තරන් කරන්න බලය තිබුණා ඉර්ධි බලය. මේකයි ප්‍රාණවත් වේවා කියලා ප්‍රාණවත් කරගන්න බලයක් නැති නේ. ඉතිරියක් කරන්න පුළුවන් කෙනාට. ආන්නද වතුර 35 වතුර ටිකක් ගේන්න කියන දෙයක් නැහැ. වතුර ටිකක් මැවේවා කියනවා වතුර ටිකක් සෙනෙකින් මැවෙනවා. මෙතන ලක්ෂයක් ඉන්නා ලක්ෂයටම වතුර මේකක ජල කඳන් ගලා ඉන්න විභාගය හරිය පෙන්වන්න පුළුවන් කියලා. මවන්න පුළුවන්. ඒකට ආනන්ද හාමුදුරන් කිය ස්වභාව ලෝකයේ වතුර ටිකක් ගෙනත් දෙනකම් පිපාසී වෙසගෙන හිටියා මිසක් ආනන්ද වතුර ටිකක් අරන් ඉඳ ගියේ කි. අර වැඩි ප්‍රයෝජන ගත්තේ නෑ. මොකද මේ හැම මොහොතක් ගානීම කෙනෙකුට යහපත බැලුවා. දැන් අපි දකින්න ඇති පැති බුදු පියාණන් වහන්සේ දකින්න. අපිට හැඟවිච්ච පැති. පිපාසිත බුදු පියාණන් වහන්සේට වතුර ටිකක් දීමේ පින අවශ්‍යකව තිබුණා නම් එහෙම ආනන්ද හාමුදුරන්ගේ වැඩේ සම්පූර්ණ කරගන්න. බුදුරන් වහන්සේ ඉරිදි බලේ වතුර මාළු කිව්ව තරක හරියයි. ආනන්ද හාමුදුරුවෝ 6 මාසයක් උත්සාහ කළා බුදුරන් වහන්සේ පිරිනමන පාරට පස්සේ අරිහත්ත්වයටපත් වෙන්න. ඔච්චර ධර්ම වාණ්ඩාගාරය කියලා බුදුරන් වහන්සේ ළඟ වැතුරු කරපු ආනන්ද හාමුදුරුවෝ 6 මාසයක් ගත වුණා අරිහත්ත්වයටපත් වෙන්න. ඒතර බාධක දෙවිලා නැද්ද? තුන් මාසේ. ඔව් තුන් මාසයක් මාස තුනක් ගත වුණා. ඉතින් එච්චර කාලයක් ගත වුණා. ඉතින් මාස ගණනක් ගත වෙන්න අවශ්‍යතාවයක් තිබුණාද? මේ ගුරුදේ ගිහිලා හවස් වෙනට අරිහතරපත් වෙන්න පුළුවන් සාමාන්‍යටත් හේතු තිබුණා. ඔච්චර ධර්මයේ පිළිබඳ සියලු ආකාරයෙන් දැරීමක් දරාගෙන හිටපු බුදුරන් වහන්සේ අපපස්ථාන කරගෙන හිටපු ආනන්ද හාමුදුරනේ. තවත් අනුපාඩුවක් තිබිච්ච නිසා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ නේද බුදුරන් වහන්සේකට ඉඩ දුන්නේ. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේ නමකට සියලු ආවතේව කරන්න මට ලැබේවා කියන ප්‍රාර්ථනාව බුදුන්පත් නොවුණා නම් එහෙම. උන්වහන්සේට වික්ෂිප්තතාවය වලපන අර්ථය කරගන්න ඕනේ. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේට උපස්ථාන කිරීමේ අන්තිම උපස්ථානයේ පිපාසයට වතුර ටිකක් දෙන එක අන්තිම මොහොත. ඒක බුදුරන් වහන්සේ කරගන්න ගියා නම් එහෙම අර උපස්ථායකයාගේ උපස්ථානීයට පදුම ඉටු වෙනවා. සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා බුදුරන් වහන්සේ පිපාසය ඉවසගෙන ආනන්ද ගිහින් වතුර ටිකක් ගේන්න ගියා. අන්තිම වතුර උගල ආනන්ද හාමුදුරන්ගෙන් ගත්තා. මොකද බලාපොරොත්තු වෙච්ච පැතුම සම්පූර්ණ වෙන්න නම් ඒක එහෙම වෙන්න ඕනේ. මිනිස්සු දකින්නේ මිනිස්සු කල්පනා කරනවා බුදුහාමුදුර කියන්නේ සාමාන්‍ය කෙනෙක් අන්තිමට වතුර ටිකක් ඉල්ලගෙන බිව්වේ. ස්වභාවිකත් ඉක්මවපු කෙනෙක් නෙමෙයි. මේ ආදි වශයෙන් යථාර්ථයේ තෝරා ගන්න බැරුව නිකමනට බයින. මේ වගේම සම්මත ධර්මතාවය ධර්මතාවයේ තියෙන ආස්වාදයෙන් සයි අපි මුලාටපත්ලා තියෙන්නේ. ඒ ධර්මතාවයේ ආධිනව දැක ගැනීම සඳහාමයි මේ ඒකමයි ඒ සියලු දේම පෙන්වන්න ඕනේ. ලෝතර බුදුනත් මේ ලෝකේ ස්වභාවය මේකයි. එයාටත් මේ ස්වභාවය එනවා. ඒක පෙන්වන්න ඕනේ. ඉතින් මේ වගේ තොර යම් කිසි කෙනෙක් එහෙම පැතුමක් පතනවා නම් දකින්න ඕනේ හොඳ පැත්තේ පැත්ත නෙමෙයි. අන්න අර කලාව කියන රජ රජ කෙනෙක් කියලා ඉන්න කාලේ බෝසතාණන් වහන්සේ තවුසේ කියලා ඉන්න කාලේ අනික් අය සත්කාර කරනවා නිහඬයි. ඒවට උද්දාම වෙන්නේ නැහැ. මොන තාපසේ දාව මම සාන්තිවාදී තාපසේ කියවා මේ සාන්තිය මම පෙන්වන්නම් ඔබට කියලා අත කැපුවා කන කැපුවා. ඉතින් නාහි කැපුවා. කකුල් කැපුවා. තෝ තවත් සාන්තිවාදී. තවත් සාන්තිය දිනාතෝ. ඉතින් ওই විදිහට අහහ වද දුන්නා. මේ මහරජා අත්වලවත්, පයවලවත්, නායවත්, කන්වලවත් නෙමෙයි මගේ සාන්තිය තියෙන්නේ මගේ හදවතේ. එහෙම එකක් පපුවට යන්නාම ලේ බමලි දාලා උන්වහන්සේ එතන කලුටිය කළා. මෙන්න මෙබඳු අවස්ථාවක පවා මේ සාන්තිය කඩ කරන්නේ නැති උත්මයේ ලෝතුරා බුදු වෙන්නේ එහෙනම් මාත් එහෙම කෙනෙක් වෙන්න ඕන කියලා හිතනවා අන්න බොහොම වඳිට නව වැදු වඳිට වටනවා යාර. ඊ අදහසින් අර බුදු බාගතු ගන්නවා. අන්න බුදු බව ගැතු උත්මයන්ගේ සාන්තියේ තරම වෙන්න මෙහෙම. එහෙනම් මధుරයේ කනවා ඉවස ගන්න බැරුව ඌ තලන මට මොන බුදු බවද කියන පොඩ්ඩක් හිතන්න. යථාර්ථය බලන්න නොතේ. එහෙනම් ඉස්සෙල්ලා මම මගේ ඇඟේ කන මధుරවට සලන්නේ නැතුව බේර ගන්න ඕනේ. මම බුදුආපතනවා නම් තව ලාභාල බුදුආපතන බෝධිසත්වයා මම ඉස්සෙල්ලා මම මధుරයේ ඇඟේ කන ඌ මරන්නේ නැතුවත් බේරෙන තත්ත්වෙට මගේ සාන්තිය ඉවසිය පුරුදු කර ගන්නවා කියලා පටන් ගන්න ඕනේ. ඔය පටන් ගන්න ඉලා එතන ඉඳන් නෙමෙයි පටන් ගන්න. අර මහේසාගේ බුදුරයන් වහන්සේලාගේ උත්තරීතර ගුණ ගැන උත්තරීතර ශ්‍රේෂ්ඨත්වයන් ගැන මිනිසුන්ගේ වන්දනාමාන පූජා සත්කාර ගැන සාහිත්‍ය පොත් ලියා තියෙනවා. ওই සාහිත්‍ය පොත් කියවලා බලන්න